හොඳයි. අපි මහා සතිපට්ඨාන සූත්‍රය ගැන කරන මේ ගැඹුරු කතාබහේ තවත් පියවරකට ආවා. අද අපි කතා කරන්නේ කායානුපස්සනාවේ හදවත කියන්න පුළුවන් ආනාපාන සතිය ගැන. මේක නිකම්ම නිකම් හුස්ම දිහා බලනින් එකට වඩා කොච්චර ගැඹුරු දෙයක්ද කියලායි අපි හොයන්න යන්නේ. හරියටම මේකේ තියෙන ලස්සනම දේ තමයි හරිම සරල තැනකින් පටන් ගන්න එක. ඒ කියන්නේ භාවනා කරන්න වාඩි වෙන ඉරියව්වේ ඉඳලා ඒ ගමන ක්‍රමානුකූලව ගිහින් යථාර්ථය දකින ගැඹුරු ප්‍රඥාවක් දක්වාම විහිදෙනවා. මූලාශ්‍රවල තේනවා අද ඉන්න කාර්යබහුල කෙනෙක්ට උනත් ගලප ගන්න පුළුවන් විදිහේ ප්‍රායෝගික උපදෙස්. එහෙනම් අපි මේ මුල්ම තැනින්ම පටන් ගමු. මූලාශ්‍රවල කියවෙනවා බික්කු කෙනෙක් ගැන. එතකොට මේක ආදාළ වෙන්නේ පැවිදි උතුමන්ට විතරද? ඔව් ඒක ඇත්තනම ගොඩක් දෙනෙක්ට හිතන දෙයක්. නමුත් මූලාශ්‍රවල පැහැදිලි කරනවා මෙතන බික්කු කියන්නේ සංසාරයේ තියෙන බිය දැකලා ඒකෙන් මිදෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙක්ට කියලා. ආ ඒ කියන්නේ චීවරේ නෙවෙයි හිතේ තියෙන අරමුණයි වැදගත්. උගයක් වෙන්න පුළුවන්. හ්ම් මෙතනදී අපි තේරුම් ගන්න ඕනි මේ පිටිපස්සේ තියෙන මූලධර්මය. අරමුණ තමයි අපේ ඉන්ද්‍රිය පිනවන දේවල් වලින්, ඒ කියන්නේ අනවශ්‍ය ශබ්ද, රූප වලින් ඈත් වෙච්ච නිස්කලංක තැන. හරි. ඉතින් අද කාලේට අනුවර්තනය කරද්දී තමන්ගේ ගෙදර තියෙන නිස්කලංක කාමරයක් උනත් නූතන ශුන්‍යාගාරයක් විදිහට සලකන්න පුළුවන්. මොකද එතනත් බාහිර බාධා අඩුයි. තන හොයාගත්තට පස්සේ ඉරියව්ව මූලාශ්‍රවල කියනෝ පර්යංකයෙන් ඉඳගෙන කය ඍජුව තියාගන්න කියලා. උජුං කායම් ඒකේ තියෙන විශේෂත්වය මොකද්ද? ඒක හරිම වැදගත්. එකක් තමයි කොඳුයට පෙළ කෙලින් තියාගත්තම හුස්ම කිසිම බාධාවකින් තොරව හරිම ස්වභාවිකව ගලාගෙන යනවා. හ්ම් හ්ම්. අනිත් කාරණේ තමයි අපි කිසිම දෙයකට හේතු නොවි ඉන්නේ එක. මොකද භාවනාවේදී හිත සියුම් වෙද්දී හේතුවක් තිබුණොත් හරිම ලේසියෙන් නිින්දට වැටෙන්න පුළුවන්. ඒක ඇත්ත. හරි. තන හරි. ඉරියව්ව හරි. ඊළඟට කියනවා පරිමුඛං සතියින් කියලා. ඒ කියන්නේ සිහිය ඉස්සරහින් තියාගන්නවා කියලා. සරලවම ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේ භාවනා අරමුණ, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය අපේ අවධානය ප්‍රධානම තැනට ගේන එක. අවධානය යොමු කරන්න ඕනේ කොහෙටද? ඒ හුස්ම ගැටෙන තැන. ඒ කියන්නේ නාසය අග හෝ උඩුතොල ප්‍රදේශය ගැන අවධානය යොමු කරන එක. සමහර අය වෙනත් භාවනා කරලා ආවත් මූලාශ්‍රයවල කියන්නේ ඒවයි හිර නොවි ඉක්මනින්ම මේ ප්‍රධාන අරමුණට එන්න කියලයි. මේ සරල හුස්ම ගැනීමේ ක්‍රියාවට පුදුම බලයක් තියෙනවා කියලාත් කියවෙනවා. මේක සීලු බුදුවරයන්ගේ භාවනාව කියලාත් හඳුන්වනවා. එයි මේ පුංචි ක්‍රියාව එච්චරම බලවත් වෙන්නේ. හේතු කිහිපයක් දෙමම. එකක් මේක හරිම ශාන්ත ප්‍රණීත භාවනාවක්. අනිත් එක මේකට ලොකු සූදානමක් අවශ්‍ය ඕනෑම වෙලාවක කරන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය විදියට සිතුවිලි දුවන, ඒ කියන්නේ විතර්ක චරිත තියෙන අයට මේක හොඳම ඖෂධයක් වගේ. ආ. හුස්ම වගේ සියුම් දෙයක හිත තියාගන්න නම් අනවශ්‍ය සිතුවිලි වලක තියෙන ඉඩ අඩු වෙන නිසා. හරියටම. ඒක ඇත්ත. නිකමට හිතන්ද විභාගයකට කලින් හරි ලොකු ප්‍රසන්ටේෂන් එකකට කලින් හරි දැනෙන නොසන්සුම්කම සිහියෙන් හුස්ම කිහිපයක් ගත්තම හිත කොච්චර සංසුම් වෙනවද? ඔව්. මරණ මංචකයේදී පවා අවසන් හුස්ම පොද දක්වා සිහියෙන් ඉන්න මේ භාවනාව උදව් වෙනවා කියලා කියනවා. ඒ තරම් බලවත්. හරි. එහෙනම් අපි දැන් ක්‍රියාවලියක බහිමු. මූලාශ්‍රවල පියවර හතරක් ගැන කතා කරනවා. මුලින්ම දිග සහ කෙටි හුස්ම ගැන. ඔව්. පළවෙනි පියවර දෙක තමයි දීර්ඝව හුස්ම ගන්නකොට සහ පිට කරනකොට මේක දීර්ඝයි කියලා දැනගන්න එක. ඒ වගේම කෙටියෙන් හුස්ම ගන්නකොට සහ පිට කරනකොට මේක කෙටි කියලා දැනගන්න එක. මට හිතෙන්නේ මෙන්න මේකයි ගොඩක් දෙනෙක්ට වැරදෙන තැන. ඒ අය හිතාමතා හුස්ම දික් කරන්න, කොට කරන්න හදනවා. නමුත් කියන්නේ ඒක නෙවෙයි නේද? කොහෙත්ම නැහැ. ඒක ඊටාම වැදගත් කරුණක්. මෙතනදී කිසිම බලපෑමක් කිරීමක් නැහැ. තියෙන්නේ නිරීක්ෂණය විතරයි. අපි ටිකක් ඇවිදලා, ඇවිත් වාඩි වුණාම හුස්ම වේගවත් දිගයි. ඒක දකින්නවා. ටික වෙලාවකින් කය සහ හිත සංසුන් වෙද්දී හුස්ම සියුම් වෙනවා, කෙටි වෙනවා. ඒකත් දකින්නවා. හරි. එතකොට තුන්වෙනි පියවර. තුන්වෙනි එක තමයි සබ්බකාය පටිසංවේදී. ඒ කියන්නේ මුළු හුස්මේම ආරම්භය, මැද සහ අවසානය ගැන දැනුවත් වීම. හතරවෙනි එක ඒ හුස්ම ක්‍රියාවලියම ක්‍රමෙන් සංසුන් කර ගැනීම පස්සම්බයං කාය සංඛාරං. මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ මූලාශ්‍රවල හරිම තීරණාත්මක බෙදීමක් ගැන අනතුරුවක් වෙනවා සමත භාවනාව සහ විදර්ශනා භාවනාව අතර තියෙන පටලැවිල්ල. ඔව් මේක තමයි ගොඩක් අය එකතැනක නතර වෙන්න ප්‍රධානම හේතුව. මේක පැහැදිලිව තීරුම් ගැනීම අත්‍යවශ්‍යයි. එතකොට මම මේක තීරුම් ගත්ත විදිය හරිද බලන්න හුස්ම කියන එක එකම සුමත කතාවක් වගේ දිග හුස්මක් කියලා අරමුණු කරන එක සමත පැත්තට බරෙයි. නමුත් අවධානයේ ඒ හුස්ම හැදිලා තේන අමුද්‍රව්‍ය දිහාට ඒ කියන්නේ ඒ මොහොතේ ඇතිවෙන ස්පර්ශය, උණුසුම, තෙරපීම වගේ දේවල් වලට මාරු කරන එක තමයි විදර්ශනාව. හරියට ෆිල්ම් එකක් බලනව වෙනුවට ඒක හැදිලා තියෙන පික්සල් දිහා බලනවා වගේ දෙයක්ද? ඊටාම හොඳ උපමාවක්. ඒක තමයි හරියටම වෙනස. එකක් සංකල්පයක් අරමුණු කරනවා, අනික යථාර්ථය අරමුණු කරනවා. මූලාශ්‍රවල තියෙන අනතුරු ඇඟවීම තමයි මේ දෙක නොදැනුවත්වම පටලවා ගත්තම භාවනාව එකතන පල් වෙනවා. ඒ නිසා Taman කරන්නේ මොකද්ද කියලා පැහැදිලිව දැන ගැනීම ඒ කියන්නේ සම්බජඤ්‍ය අත්‍යවශ්‍යයි. හැබැයි ඉතින් හැම වෙලේම භාවනාව සුමටව සිද්ධ වෙන්නේ නැහැනේ. හිත විසිරෙනවා. ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න මූලාශ්‍රවල අපූරු මෙවලම් කට්ටලයක් දෙනවා ලීවඩුවෙක්ගේ උපමාවක් එක්ක. ඕ බමකාර උපමාව දක්ෂ ලීවඩුවෙක් ලීයක් ලියවනකොට Tamange යතු කෙටියේ පහර දිගද කෙටිද කියලා දන්නවා වගේ භාවනා කරන කෙනාත් ස්වභාවිකවම දිග කෙටි හුස්ම දැනගන්නවා. හැබැයි හිත පාරින් පනිනකොට මූලාශ්‍රයවල ප්‍රධාන බාධක එහෙමත් නැත්නම් පරිපන්ත ධම්ම හයක් හඳුන්වා දෙනවා. ඒ මොනවද? මූලිකවම හිත පීලි පනින ක්‍රම තුනක් ගැනයි කියන්නේ. පළවෙනි එක කාලතරණය. ඒ කියන්නේ හිත අතීතයට යනවා ඒකට කියනවා වික්කේප කියලා. නැත්නම් අනාගතය සැලසුම් කරනවා ඒක විකම්පිත. ඊයේ වෙච්ච දේ ආයෙත් හිතන එක නැත්තම් හෙට කරන්න තියෙන වැග ලැයිස්තුව හදන එක. හරියටම. දෙවෙනි ක්‍රමය තමයි ශක්ති මට්ටමේ අවුල. එක්කෝ හිත හැකිලිලා අලස වෙලා නිින්දට බර වෙනවා තීන මිද්ද නැත්තම් ඕනවට වඩා උත්සාහ කරලා නොසන්සුන් වෙනවා උද්දච්ච. එක්කෝ හිත නිදි නැත්තම් ඕනවට වඩා ඇහැරිලා. ඔව්. අන්තිම ක්‍රමය තමයි ප්‍රතික්‍රියා කිරීමේ අවුල. එක්කෝ භාවනාව ඇති වෙන සියුම් සැපයට ඇලෙනවා ඒක රාගය නැත්තම් භාවනාව හරියන්නේ නැහැ කියලා හිතට කේන්තියක් ගැටීමක් එනවා. ඒක පටිග. ඒක තමයි. මූලාශ්‍රවල කියන්නේ ඒ බාධක ජය තමයි නියම භාවනා ප්‍රීතිය, පීති සහ සැපය සුඛ ඇති කියලා. මේ මූලික පදනම දැමට පස්සේ භාවනාව තවත් තලයකට යනවා. මූලාශ්‍රවල අධ්‍යාත්ම වශයෙන් කය දකින්නවා කියනවා. ඒ කියන්නේ තමන්ගේ ශරීරය ඇතුලේ වෙන දේ දිහා බලන එක. නමුත් ඊළඟට එනවා බාහිර වශයෙන් කය දකින්නවා කියලා. මේක මට හිතෙන්නේ විශාල ඉදිරිපින්මක්. ඒක ඇත්තටම දැක්ම පුළුල් කරන තැනක්. මූලාශ්‍රවල පැහැදිලි කරන්නේ තමන්ගේ ශාරීරිය තුල මේ හුස්ම ක්‍රියාවලිය සිද්ධ වෙනවන වගේම අනිත් සීලුම ප්‍රාණීන් ඒ කියන්නේ හුස්ම ගන්නා සියලුම සත්වයන් පාන ජීවත් වෙන්නේ මේ එකම මූලධර්මයේ මත කියලා තේරුම් ගන්න එක. ඒ කියන්නේ මගේ හුස්ම කියන තැනින් හුස්ම කියන විශ්වීය සංසිද්ධිය දක්වා යනවා. එතකොට මම සහ අනුන් අතර තියෙන බාධකයේ බිඳ වටෙනවා. ඒක හරිම බලවත් සංකල්පයක්. ඔව්. ඊළඟට ඒ දැක්ම තවත් සියුම් වෙනවා. සමුදය වය දකින්නවා කියලා කියනවා. ඒ කියන්නේ හට ගැනීම සහ නැතිවීම දකින්නවා. මේක තමයි විදර්ශනාවට තියෙන සිජු දොරටුව. එතකොට මෙතන හට ගැනීම සහ නැතිවීම කියලා කියන්නේ හුස්ම ඇතුළට එන එකයි පිට වෙන එකයිද නැත්නම් ඊට වඩා සියුම් දෙයක්ද? ඊට වඩා සියුම් දෙයක්. මේක හිතන දෙයක් නෙවෙයි ඒ මොහොතේම අත්දකින දෙයක්. උදාහරණයක් විදිහට අපිට හුස්ම ගැනීමේ අවශ්‍යතාවය හටගන්නවා ඒ අවශ්‍යතාවය ඉටු කළාම ඒක නැති වෙලා යනවා. ඊළඟට හුස්ම පිට කිරීමේ අවශ්‍යතාවය හටගන්නවා. ඒක ඉටු කළාම ඒකත් නැති වෙලා යනවා. ඒ ක්ෂුද්‍ර අවශ්‍යතා ඉපදිලා නැති වෙලා යන ස්වභාවය දිහා බලන එක තමයි. මෙන්න මේ අවස්ථාව භාවනා කරන කෙනෙක්ට ලොකු අභියෝගයක් වෙන තැනක් වෙන්න ඇති. හිත සංසුන් වෙලා හුස්ම කොච්චර සියුම් වෙනවද කියනවා නම් ඒක නැති වෙලා ගියා වගේ දැනෙනවා. එතකොට කලබල වෙනවනේ. ඊටාම තීරණාත්මක අවස්ථාවක්. ඒක තමයි නියම පරීක්ෂණය. මූලාශ්‍රමයකට කෙලින්ම පිළිතුරක් දෙනවා. අත්ථිකායෝති කියන කොටසින් ඒ කියන්නේ කය ඇත්තේය කියලා සිහිය පිහිටුව ගන්න එක. ආ එතකොට හුස්ම අහුවෙන්නේ නැත්තම් අවධානය එක තිතකින් අරගෙන මුළු ශරීරය පුරාම පතුරවනවා. මේ සියුම් ක්‍රියාවලිය නිසා තමයි මේ ශරීරය පවතින්නේ කියලා දැනගන්නවා. හරියටම මොකද අරමුණ හුස්මම නෙවෙයි අරමුණ ඥානය ඥාන සහ සිහිය සති දියුණු කර ගැනීමයි. මූලාශ්‍රවල තියෙන උපමාව හරිම ලස්සනයි. හුස්ම කියන්නේ හරියට ගොඩනැගිල්ලක් හදන පාවිච්චි කරන පලංචියක් වගේ. ආ. පලංචිය අවශ්‍ය වෙන්නේ ගොඩනැගිල්ල බඳින්න. ඒක උඩින් ඉඳගෙන gadul බඳිනවා මිසක් පලංචිය පදිංචි වෙන්නේ නැහැ. ඒ වගේ හුස්ම කියන්නේ ඥානය සහ සතිය කියන ගොඩනැගිල්ල හදන්න පාවිච්චි කරන මාධ්‍යයක් විතරයි. එතකොට මේ හැම දෙයකින්ම අපිට පැහැදිලි වෙන්නේ අපි පටන් ගත්තේ හරිම සරල භෞතික තැනකින්. ඒ කියන්නේ නිස්කලංක තැනක කොන්ද කෙලින් තියාගෙන වාඩිලෙන එකෙන්. නමුත් ඒ මාර්ගය ඔස්සේ අපි ආවේ විශ්වීය දැක්මක් සහ ගැඹුරු විදර්ශනාවක දොරටුව දක්වා. ප්‍රධානම දේ තමයි මේ මාර්ගයේ තියෙන ක්‍රමානුකූල පියවරෙන් පියවර යන ස්වභාවය. මේක එකපාරට වෙන අශචනමත් පිම්මක් නෙවෙයි. බාධක අඳුරගනිමින් වෙනස තේරුම් ගනිමින් සිහිය ක්‍රමයෙන් ගොඩනගා ගන්නා ක්‍රියාවලියක්. අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතුරු කරනවනම්. හ්ම් අපි කතා කළා භාවනාවේදී හුස්මක හට ගැනීම සහ නැතිවීම දකින ආකාරය ගැන ඒ දැක්මම භාවනාවෙන් පිටත එදිනදා ජීවිතයේදී අපිට ඇතිවෙන සිතුවිල්ලකට කේන්තියක් වගේ හැඟීමකට එව නැත්නම් අපි කරන සංවාදයකට යොදා බැලුවොත් මොන වගේ වෙයිද? ඒ දේවල් පව හටගෙන මොහොතක් පැවතිලා නැති වෙලා යන ස්වභාවය ඒ විදිහටම දකින්න පුරුවන් වුණොත් අපේ ජීවිත දිහා බලන විදිය කොයිතරම් වෙනස් වෙයිද? අද අපි කතා කරන්නේ යන්නේ භාවනාවේදී හුඟ දෙනෙක් අතරමං වෙන. සමහර විට භාවනාවම අත්හැරලා දාන්න හිතෙන තැනක් ගැන. අපි මේකට මූලාශ්‍රය විදිහට අරගෙන තියෙන්නේ මහා සතිපත්තරණ සූත්‍ර ගැන කරපු ගැඹුරු දේශනා මාලාවකින් කොටසක්. හිතන්නකෝ කෙනෙක් හුස්ම දිහා බලාගෙන ඉඳලා සිත ටිකම් ටික සංසුන් වෙලා හරිම මිහිරි අත්දැකීමක් ලබනවා. ඊට පස්සේ එකපාරටම අර අල්ලගෙන හිටපු හුස්ම නැති වෙලා යනවා. අතුරුදහන් වෙනවා වගේ. ඔව් අතුරුදහන් වෙනෝ වගේ දැනෙනවා. අන්නේ සංසුන්කමේ ඉඳලා ගැඹුරු අවබෝධයට පනින්න. ඒ කියන්නේ සමතෙන් විපස්සනාවට මාරු වෙන ඒ සියුම් අභියෝගාත්මක පාලම ගැනයි අද අපි කතා කරන්නේ. ඔව්. ඒක හරියම තීරණාත්මක මොහොතක්. මේකේ වැදගත්කම තමයි අද අපි කතා කරන මේ ධ්‍රුව පදය. ඒ කියන්නේ මේ මූලික උපදේශය කායානුපස්සනාවේ හැම භාවනා කමඨාණක් අවසානයේදීම නැවත නැවතත් එනවා. ආ ඒ කියන්නේ මේක පුදුමූල ධර්මයක්. ඔව් ඒ කියන්නේ මේක තමයි විපස්සනාවට ඇතුළු වෙන ප්‍රධාන දොරටුව. මූලාශ්‍රය මේක පැහැදිලි කරන්න ලේසිම සහ ප්‍රසිද්ධම උදාහරණය. ඒ කියන්නේ ආනාපාන සතිය පාවිච්චි කරනවා. හරි. එහෙනම් අපි ඉතනින්ම පටන් ගමු. මම දන්නේ විදියට භාවනා කරන හුඟ දෙනෙක්ට මේක ලොකු ප්‍රශ්නයක්. සිත එකඟ වෙලා හුස්ම සියුම් වෙති. හරි මම සාර්ථකයි කියලා හිතනකොටම එකපාරටම අරමුණේ නැතිවෙනවා. <laughs> මේක භාවනාව කැඩුනා කියලා හිතන්න පුළුවන් තැනක් නේද? මිනිසු භාවනාව අතහරින්නම පෙළඹෙන තැනක්ද මේක? අනිවාර්යයෙන්ම. ගොඩක් දෙනෙක් හිර වෙන තාප්පයක් තමයි ඒක. මොකද වෙන්නේ? හුස්ම ඇතුළට එනවා සහ පිට වෙනවා කියන දල අද්දකීව නැති වෙලා ඒක අඛණ්ඩ සියුම් ක්‍රියාවලියක්. ඒ කියන්නේ සන්තතියක් බවට පත්වෙනවා. හරියට වේගෙන් යන ගඟක් හිමින් ගලනකොට ඒකේ රැලි පේන්නේ නැතුව එකම ජල කඳක් වගේ පේනවා වගේ. හරි. සිත නාසය අග වගේ එක තැනක තිබිලා එතනින් මිදිලා ටිකක් පුළුල් මධ්‍යස්ථ තත්වයකට එනවා. එතකොට තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. ඔව්. ඒ වෙලාවට එන පළවෙනිම සිතුවිල්ල තමයි මූලාශ්‍රයම කියන විදියට මගේ භාවනාව කැඩුනද කියන විචිකිච්ඡාව. ඒ කියන්නේ සැකය. ඉතින් ඇයි අපේ මනස ප්‍රගතියක් අසාර්ථක වීමක් විදියට වරදවා වටහා ගන්නේ සිත එකඟ වීම කියන හොඳ දෙයක් ප්‍රශ්නයක් විදියට දකින්නේයි. ඒකට හේතුව අපේ මනස දල අරමුණු වලට පුරුදු වෙලා තියෙන එක. ඒක හරියට නැංගුරමක් වගේ. හුස්ම කියන නැංගුරම. ඔව් හුස්ම කියන නැංගුරම අල්ලගෙන තමයි සිත සංසුන් උනේ. දැන් මේ නැංගුරම අතහැරනකොට සිතට දැනෙන්නේ අතරමං වුණා වගේ. ඒත් ඇත්තරම වෙන්නේ සිත ඊළඟ වඩාත් සූක්ෂම අධියරට සූදානම් වෙන එක. මේ වෙලාවේදී ඒ නැතිවුණු හුස්ම පස්සේ ආයෙත් දුවන්නේ නැතුව වෙනස් උපදේශයක් තමයි අනුගමනය කරන්න ඕන. ඒ මොකක්ද උපදේශය? අතරමං වෙලා වගේ දැනෙන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් ජීවිත ආරක්ෂක බෝට්ටුව වගේ දෙයක්ද? හරියටම. ඒ උපදේශය තමයි අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. අත්තිකායෝති. ඕ. ඒක සරල තේරුම ශරීරයක් ඇත කියන සිහිය පිහිටුව ගන්නවා කියන එක. මෙතනදි කරන්නේ ඒ නැති වෙලා ගිය සූක්ෂම හුස්ම හොයන එක නවත්තලා. කලබල නොවි. ඔව්. අලබල නැවි අවධාන්‍ය වඩත් පුළුළු දෙයකට. ඒ කියන්නේ මුළු ශරීරය ගැනම ඇති සිහියට මාරු කරන එක. අරමුණ තමයි භාවනා වස්ව වෙනස් වුණත් මෙච්චර වෙලා වර්ධනය කරගත්ත සිහියයි ඥානයයි ඒ එකඟතාවයයි නැති වෙන්න නොදී රැකගන්න එක. ආ. ඒ කියන්නේ හුස්ම කියන පොඩි රාමුවෙන් එළියට ඇවිත් ශාරීරිය කියන ලොකු කෑනවසේ දිහා බලන්න පටන් ගන්නවා. හරියටම. ඒක හරියම පැහැදිලි. ඒ කියන්නේ හුස්ම හොය හොයා කලබල වෙනව වෙනුවට හරි හුස්ම නැත්තම් කමක් නැහැ. ඒත් මේ ශරීරය තවම තියෙනවා කියලා ඒ ගැන සිහිය පිහිටවනවා. ඔව්. එතකොට ඒ පුලුල් සිහිය පිහිටුවා ගත්තට පස්සේ අපි බලන්නේ මොකක් දිහාද? නිකම්ම ශරීරය තියෙනවා කියලා දැනගෙන ඉන්න එකද? නෑ. මේක තමයි අර හට ගැනීම සහ නැතිවීම කියන කාරණයට අපි ගෙන තැන නේද? ඔව්. ඒක තමයි ඊළඟ පියවර. ශරීරය ගැන සිහිය පිහිටුවා ගත්තට පස්සේ ඒ ශාරීරිය තුල සිදුවෙන සියුම්ම ක්‍රියාවලියක් දිහා බලන්න පටන් ගන්නවා. ඒ තමයි සමුදය හෙවත් හට ගැනීම සහ වය හෙවත් නැතිවීම. ඒක දැන් දාර්ශනික සංකල්පයක් නෙවෙයි තමන්ගේම ශාරීරිය තුල අත්විඳින සජීවී යථාර්ථයක් බවට පත්වෙනවා. හැබැයි ඉතින් සමුදය සහ වය කියන වචන ඇහෙනකොට හුඟ දෙනෙකුට හිතෙන්නේ ඒක හරිම ගැඹුරු තේරුම් ගන්න අමාරු දෙයක් කියලා. ඒක ඇත්ත. gedara පුටුවක වාඩි වෙලා භාවනා කරන කෙනෙක්ට මේක ප්‍රායෝගිකව තමන්ගේ හුස්ම ඇතුලේ මත් විඳින්නේ කොහොමද? ඒක හිතනවා වගේ සංකීර්ණද? කොහෙත්ම නැහැ. මූලාශ්‍රයේ ඒක හරීම සරලව පැහැදිලි කරනවා. හිතන්නේ ඒක හුස්මක් ගැන. හරි. හුස්මක් ඇතුළට ගන්න කලින් පෙනහළු වල සියුම් මාතතියක් අවශ්‍යතාවයක් ඇති වෙනවා නේද? ඔව් ඔව්. අන්න ඒක සමුදයක්. ඊට පස්සේ ආශ්වාසය පටන් ගන්නවා. ඒ ආරම්භයම තවත් සමුදයක්. ආශ්වාසය ඇතුළට ගිහින් ඉවර වෙනෝ අන්නේ අවසානයේ වයවීමක්. ඊට පස්සේ හුස්ම පිට කරන්න කලින් ආයෙත් සියුම් පීඩනයක් අවශ්‍යතාවයක් ඇති වෙනවා ඒක අලුත් සමුදයක් ප්‍රශ්වාසය පටන් ගන්නවා ඒක තවත් සමුදයක් ඒක ඉවර වෙනවා ඒක වයවීමක් එතකොට මේක හරියට මුහුදු විරලට රැල්ලක් ඇවිත් යනවා දිහා බලාගෙන ඉන්නවා වගේ දෙයක්. හ්ම්. රැල්ල පටන් ගන්නවා උඩට එනවා කඩා වැටෙනවා ආයෙත් මුහුදට යනවා එකම හුස්මක මේ සම්පූර්ණ චක්‍රේම තියෙනවා. ඔව් සම්පූර්ණ චක්‍රේම. හැබැයි මට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක දැන් හටගන්නවා දැන් නැති වෙනවා කියලා හිතින් හිතන එකක් බවට පත්වෙන්න ලොකු ඉඩක් තියෙනවා නේද? ඒ අනිවාර්යයෙන්ම. එහෙව හිතන එකෙන් මිදිලා ඒක ඇත්තටම දැනින්නේ කොහොමද? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ඒක තමයි පුහුණුවේ තියෙන සියුම්ම තැන. ඒක වචන වලින් හිතන එක නෙවෙයි ඒ සංවේදනයේ ඒ විදියටම අත්විඳින එක. අර හුස්ම ගන්න කරින් එන සියුම් ආතතිය කියන සිතුවිල්ල නෙවෙයි ඒ ආතතිය ශරීරයට දැනෙන විදිය. ඒක නිරීක්ෂණය කරන එක. මේ නිරීක්ෂණය හරහා තමයි ත්‍රිලක්ෂණය කියන ගැඹුරු යථාර්ථය අත්දැකීමක් බවට පත් වෙන්නේ. පළවෙනුව අනිච්ච, ඒ කියන්නේ මේ සම්පූර්ණ ක්‍රියාවලියම එක දිගට වෙනස් වෙන බව. එකව තැනක මොහොතක්වත් නොපවතින බව පේනවා. හරි. දෙවෙනුව දුක්ඛ. මේකෙන් අදහස් වෙන්නේ ලොකු දුකක් නෙවෙයි, මේ නිමක් නැති හටගැනීමේ නැතිවීමේ චක්‍රය තුල තියෙන සියුම් පීඩනය, අතෘප්තිකර ස්වභාවය. හ්ම්. තුන්වෙනුව අනත්ත. ඒ කියන්නේ මේක මම කරනවා කියලා පාලනය කරන කෙනෙක් නැහැ. මේක හේතුඵල ධමයට අනුව ඉබේම සිදුවෙන ක්‍රියාවලියක් බව තේරෙනවා. මුලශ්‍රයේ තියෙනවා හරි අපූර්ව උපමාවක් මේ භාවනා ක්‍රම ගැන පලංචියක් ගැන. ඔව් ස්කැෆෝල්ඩින්. ඔව් නූතන කෙනෙක්ට ඉලක්කය වගේම එතනට යන ගමන ගැන තේරුම් ගන්න එක හරිම ප්‍රයෝජනවත්. ඔව් ඒක හරිම බලවත් උපමාවක්. ඒකෙන් කියන්නේ ආනාපාන සතිය වගේ භාවනා ක්‍රමයක් කියන්නේ ලස්සන ගොඩනැගිල්ලක්, ඒ කියන්නේ ප්‍රඥාව හදන්න පාවිච්චි කරන පලංචියක් වගේ දෙයක් කියලා. ගොඩනැගිල්ල හදන්න පලංචිය නැතුවම බෑ. ඒත් වැඩේ ඉවර වුණාම කවුරුවත් පලංචිය උඩ ජීවත් වෙන්නේ නැහැ. ඒක ගලවලා අයින් කරනවා. ඒක ඇත්ත. ඒ වගේ තමයි ආනාපාන සතිය කියන්නේ අරමුණක් කරා යන මෙවලමක් විතරයි. ඒක අරමුණම නෙවෙයි. හැබැයි මට මෙතන ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. ඒ උපමාව හරි ඒත් කෙනෙක් කොහොමද හරියටම දැනගන්නේ පලංචිය ගලවන්න වෙලාව හරි කියලා? හ්ම් හොඳ ප්‍රශ්නයක්. ඒක තමයි දක්ෂ ගුරුවරයෙක්ගේ අවශ්‍යතාවය මතුවෙන තැන. Taman තනියම යනකොට ඒක තීරණය කරන්න අමාරුයි. හරි. හැබැයි පොදු මූලධර්මයක් තමයි යම්කිසි භාවනා ක්‍රමයක් තවදුරටත් සිත එකඟ කරන්න ප්‍රඥාව වඩන්න උදව්වක් වෙන්නේ නැතුව බාධාවක් වෙන්න පටන් ගන්නවා නම් ඒ කියන්නේ ඒකට ඇලීමක් මමත්වයක් ඇති වෙනවා නම් මගේ ක්‍රමේ තමයි හරි කියලා හිතනවා නම් අන්න එතකොට පලංචිය ගලවන්න කාලය හරි. ඒ කියන්නේ මෙවලම මෙවලමක් විදිහටම පාවිච්චි කරන්න ඕනේ දෙවියෙක් වඩේ අදහන්න හොඳ නෑ. හරියටම. මේ ඉගෙනීමේ ක්‍රියාවලිය ගැන කතා කරද්දී මූලාශ්‍රය අන්ත දෙකක් ගැන විශේෂයන අනතුරු අගවනවා. ඒක අද කාලේ ඉගෙන ගන්න කෙනෙක්ට කෙලින්ම කතා කරනවා වගේ මට නම් දැනෙන්නේ. මම දැකලා තියෙනවා මේ වර්ග දෙකේම අය. ඔව් ඒක අදටත් 100%ක්ම වළංගුයි. පළවෙනි අන්තය තමයි අධිශාස්ත්‍රීය මාර්ගය. ඒ කියන්නේ භාවනා කරන්න කලින් ඒ ගැන ලියවුණු හැම පොතක්ම කියවලා හ්ම් සූත්‍ර පිටිපස්සේ තියෙන තර්ක විතර්ක ඔක්කොම ඉගෙනගෙන පරිපූර්ණ න්‍යායාත්මක දැනුමක් ලබා ගන්න උත්සාහ කරන එක. හා මම දන්නව මේ වගේ අය. ධාන අට ගැන විදර්ශනා ඥාන 16 ගැන පැය ගණන් කතා කරන්න පුළුවන්. ඒත් ඕ <laughs> දවසට විනාඩි 5ක්වත් භාවනා කරන්න කිව්වොත් අමාරුයි. දැනුම එකතු කරනවා විතරයි ප්‍රායෝගික පුහුණුවක් නෑ. හරියටම. ඒක හරියට පිහිනුම් පොත් 100ක් කියවලා වතුරට බහින්නේ නැතුව ඉන්නවා වගේ වැඩක්. හරි. දෙවෙනි අන්තය තමයි කෙටි මාර්ග හොයන එක. ඒ කියන්නේ සීලේ වගේ මූලික පදනම් ගැන තැකීමක් නොකර හ්ම් අපෝවා ඕන්නේ මේ තියෙන කෙටි ක්‍රමයක්. රහස් මන්ත්‍රයක් මේක කළාම සතියෙන් රහත් වෙන්න පුළුවන් වගේ දේවල් පස්සේ දුවෙන එක. අද කාලේ YouTube එකේ සෝෂල් මීඩියාවල මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා. ඕන තරම්. ඉතින් මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනව නම් මූලාශ්‍රය අනුමත කරන මධ්‍යම ප්‍රතිපදාව, ඒ කියන්නේ හරි මාර්ගය මොකද්ද? ඒක තමයි අවශ්‍ය ප්‍රමාණයට ඉගෙන ගැනීම, ඒ කියන්නේ සුත සහ ඒ ඉගෙනගත්ත දේ කැපවීමෙන් පුහුණු කිරීම. ඒ කියන්නේ පටිපත්ති. කියන දෙකේ සමබරතාවය. දනුම සහ පුහුණුව. ඔව්. පාර ගැන සිතියම බලනව ඊට පස්සේ සිතියම පාවිච්චි කරලා පාර ඇවිදගෙන යනවා. එකක් විතරක් මදි. මේ ගමන යන්න හොඳම විදිය තමයි දක්ෂ මඟ පෙන්වන්න යටතේ මේ දෙකම සමබරව කරගෙන යන එක. හරි. අපි මේ කතා කරපු හැමදේම ඉතු කරලා බලමු. කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් සමහර විට දවසට විනාඩි 20ක් භාවනා කරන්නත් අමාරුවෙන් හොයාගන්න කෙනෙක්. මේ ගඹුරු ඉගෙනීම් වලින් Tamanගේ ජීවිතේ ඒතු කරගන්න ඕන ප්‍රධානම අත්‍යවශ්‍යම පණිවිඩ මොනවද? මම හිතන්නේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අවංක ස්වයං නිරීක්ෂණය. හරි. ඒ කියන්නේ භාවනාව හොඳයි නරකයි සාර්ථකයි අසාර්ථකයි කියලා ලේබල් ගහන්නේ නැතුව මොකක්ද උනේ කියලා ඒ විදිහටම බලාගන්න එක. විනිශ්චයක් නැතුව. විනිශ්චයක් නැතුව. සිත 17 දිව්වද එකත් නිරීක්ෂණය කරනවා. නිින්ද ගියාද එකත් නිරීක්ෂණය කරනවා. ඒක ඇත්තරම ලොකු නිදහසක්. මොකද හුඟ දෙනෙක් හිතන්නේ සිත විසිරුණාම ඒ භාවනාවාරය වැරදුනා අසාර්ථකයි කියලා. ඔව් ගොඩක් අය එහෙම හිතනවා. ඒත් ඔබ කියන්නේ ඒ වැරදුණු භාවනාවාරයත් වටිනා දත්තයක් කියන එකද? අනිවාර්යයෙන්ම මූලාශ්‍රය පැහැදිලිවම කියනවා හරියට නිරීක්ෂණය කළොත් වැරදුණු භාවනා වාරයකින් තමයි කෙනෙක් තමන්ගේ මනසේ රටාවන් ගැන වැඩියෙන් ඉගෙන ගන්න කියලා. ඒක තමයි අවංකකම. හරි. දෙවෙනි කාරණේ තමයි මඟ පෙන්වීමේ වටිනාකම. අද කාලේ භාවනා apps YouTube වීඩියෝ තිබුණාට මේ වගේ සියුම් තැන් වලදී තමන්ගේ අත්දැකීම තීරුම් ගන්න පුළුවන් විශ්වාසවන්ත මඟ පෙන්වන්නෙක්ගේ අවශ්‍යතාවය ඒ කිසිම දෙයකින් පුරවන්න බෑ. මේක තනියම යන ගමනක් නෙවෙයි. සහ තුන්වෙනි කාරණය මට හිතෙනවා ඒක මේ සාකච්ඡාවේ තියෙන ප්‍රායෝගිකම සහ බලවත්ම පණිවිඩය වෙන්න පුරුවන් කියලා. ඔව්. ඒ තමයි මේ පුහුණුවෙන් ලැබෙන විශ්වීය සම්බන්ධතාවය. අපි පටන් ගත්තේ තමන්ගේම හුස්ම. ඒ කියන්නේ අජත්ත ධර්මයක් නිරීක්ෂණය කිරීමෙන්. හරි. ඒත් ඒ පුහුණුව ගැඹුරු වෙද්දී ඒක ස්වභාවිකවම අනිත්‍ය, ඒ කියන්නේ බහිද්ධ ධර්ම තේරුම් ගන්න මඟ පාදනවා. ආ. මූලාශ්‍රයට අනුව මේ ලෝකේ ඉන්න හැම සත්වයක්ම මිනිස්සු සත්තු අපි හැමෝම ප්‍රාණ කියන එකම මූලික ක්‍රියාවලියක්. ඒ කියන්නේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියක් බෙදා හදා ගන්නවා. ඒක හරිම ලස්සන අදහසක්. ඒක ප්‍රායෝගිකව දකින්නේ කොහොමද? හිතන්න කෙනෙක් වාහන තදබදයක හිර වෙලා ඉන්නවා. ඉස්සරහ වාහනේ ඉන්න රියදුරා ගැන තරහක් එනවා. හ්ම් එනවා. ඒතේ මොහොතේ මේ ඉන්නෙත් මා වගේම මේ බිඳන සුළු හුස්ම ගැනීමේ ක්‍රියාවලිය මත යැපෙන තවත් කෙනෙක් කියලා තේරුම් ගියොත් අර තරහ වෙනුවට පොඩි හරි මනුස්සකම කරුණාවක් ඇති යනව නේද? ඒක ඇත්ත. අන්න ඒ අවබෝධය ජාතිය ආගම තරාතිරම කියන හැම බෙදීමක්ම ඉක්මවා යන. ඒක තමයි මේ පුහුණුවේ අවසාන ඵලය. එසේනම් අපි අද මේ පැරණි පාඩයක පේලි කිහිපයක් දිග ඇවේත් තනි හුස්මක තියෙන සියුම්ම සංදිස්ථානයක ඉඳලා අවසානයේදී සියලු සත්වයන් එක්ක තියෙන ගැඹුරු විශ්වීය සම්බන්ධතාවය දක්වාම ලොකු ගමනක් ආවා. ඔව් අවසාන වශයෙන් එක සිතුවිල්ලක් එක්ක මේ සාකච්ඡාව අවසන් කරන්න පුළුවන් මූලාශ්‍රයට අනුව අපි සත්වයේ කියලා හඳුන්වන්නේ වාතපාන කියන ක්‍රියාවලියට වාතපාන ඒ කියන්නේ හුලම් පානය කරන කෙනා. ඔව් හුලම් පානය කරන කෙනාට. එළමනම් අපි දකින හැම කෙනෙක්ම ඔවුන්ගේ තනතුරට අප සමග තියෙන සම්බන්ධට ඔවුන්ගේ අදහස් වලට එහා ගිහින් මේ බින්දන සුළු මොහොතින් මොහොත පවතින හුස්ම ගැනීමේ ක්‍රියාවලියෙම යපෙන තවත් සත්වෙක් විදියට දකින්න පුරුදු අපේ දෛනික සම්බන්ධතා, අපේ ගැටුම්, අපේ ලෝකයේ දිහා බලන විදිය කොයිතරම් වෙනස් වේවිද? අද අපි ගැඹුරටම කිමිදෙන්න යන්නේ බුද්ධ දේශනාවේන භාවනා උපදේශ අතරින්. ආ ගොඩාක් දෙනෙකුට සමීප ඒ වගේම අතිශය ප්‍රායෝගික කොටසක් ගැන කතා කරන්න. ඒ තමයි ආනාපාන සතිය. ඔව් විශේෂයෙන්ම මහා සතිපට්ඨාන සූත්‍රේන කායානුපස්සනාව ඒ කියන්නේ කය පිළිබඳ සිහිය පිහිටුවන භාවනාවේ ආරම්භක පියවර ටික. අපේ මූලාශ්‍රය වෙන්නේ පූජ්‍ය උඩීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේගේ ගැඹුරු දේශනා මාලාවක්. අපේ අරමුණ හරිම පැහැදිලි. කාර්යබහුල නූතන ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට උනත් මේ ඉපැරණි උපදේශ ප්‍රායෝගිකව පියවරෙන් පියවර අනුගමනය කරන්නේ කොහොමද කියලා විමසා බලන එක. නිකම්ම න්‍යාය විතරක් නෙවෙයි මේක ඇත්තටම ප්‍රායෝගික මාර්ගසිතියමක් වගේ දෙයක්. හොඳයි. එහෙනම් අපි මේක දිගහරින්න පටන් ගමු. සාමාන්‍යයෙන් භාවනාව කිව්වම අපේ හිතට එන්නේ ඇස් වහගෙන ඉඳගන්න එක ගැන විතරයි. නමුත් මූලාශ්‍රය පටන් ගන්න ඊටත් කලින් පියවරකින් ඒ තමයි භාවනාවට සුදුසුම පරිසරය තෝරා ගැනීම. ඔව් ඒක තමයි අත්තිවාරම. සූත්‍රයේ නිශ්චිතවම ස්ථාන තුනක් ගැන සඳහන් වෙනවා. අරණ්‍යගතෝ ඒ කියන්නේ වනාන්තරයකට යන එක. රුක්කමූලගතෝ කියන්නේ ගසක් මුලට යන එක සහ ශුන්‍යාගාරගතෝ එනම් හිස්ගේකට හෝ ශාලාවකට යන එක. හරි. ඒ pāli වචන පැත්තකින් තිබ්බොත් සරලම අදහස තමයි බාධා වලින් අර disturbance එකෙන් ඈත් වෙන්න කියන එක නේද? හරියටම මෙතන ගැඹුරු මනෝවිද්‍යාත්මක කාරණයක් තියෙනවා අපේ මනස විශේෂයෙන්ම පුහුණු නැති මනස නිරන්තරයෙන්ම බාහිර ලෝකයට ඇලිලා තියෙන්නේ. ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, ඔව්, ඒ ඔක්කොම. ඒවා තමයි මනසේ සාමාන්‍ය ආහාරය. භාවනාව කියන්නේ මේ ආහාර දෙන එක ටිකට නතර කරලා මනස Taman දෙසටම හරවන ව්‍යායාමයක්. ඉතින් බාහිර උත්තේජන අධික තැනක ඉඳගෙන ඒක කරන්න හදන එක අමාරුයි. අමාරුයි නෙවෙයි හරියට කුණාටුවක් මැද ඉටිපැන්දමක් පත්තු කරන්න හදනවා වගේ වැඩක්. ඒ නිසයි මේ නිස්කලංක බව අත්‍යවශ්‍ය වෙන්නේ. නමුත් අද කාලේ ගොඩක් දෙනෙකුට වනාන්තර හොයාගෙන යන්න වෙලාවක්වත් අවස්ථාවක්වත් නැහෙනේ. එතකොට නගරේ ජීවත් වෙන දරුවොත් එක්ක කාර්යබහුල කෙනෙක් කොහොමද මේ උපදේශ තක්බාරකාරී කරගන්නේ? අන්න එතනට තමයි ශුන්‍යාගාර කියන සංකල්පය වැදගත් වෙන්නේ. ඒ කියන්නේ හිස් ගයක්. මේක අපිට පුළුවන් වර්තමානයට ආදේශ කරගන්න තමන්ගේ ගෙදරම තැනකට ඕ තමන්ගේ නිවසේම නිස්කලංක කාමරයකට එහෙමත් නැත්නම් අඩුම ගානේ කාමරේ මුල්ලකට වැදගත්ම දේ ඒකේ භෞතික හිස් බව නෙවෙයි අරමුණ හරියටම කෙටි වේලාවකට හරි ලෞකික දේවල් වලින් මනස නිදහස් කර ගැනීමේ අරමුණින් ඒ ස්ථානයේ වෙන් කර ගැනීමයි ඒ වෙලාවට ෆෝන් එක සයිලන්ට් දාලා ටීවී එක ඔෆ් කරලා කවුරුත් කතා නොකරන තැනක් වුණාම ඇති ඒක තමයි අපේ ශුන්‍යාගාරය හරි. එතකොට භාවනාවට වාඩි වෙන්න කලින්ම කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා. බාධා නැති තැනක් සහ අවදියෙන් ඉන්න පුළුවන් ඉරියව්වක්. දැන් අපි ඉරියව්හුර ගැන කතා කරමු. පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පළඟක් බැඳ කය ඍජුව තබාගෙන. ඇයි මේ කය ඍජුව තියාගන්න එක? ඒ කියන්නේ කොන්ද කෙලින් තියාගන්න එක මෙච්චරටම වැදගත්. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක ශාරීරිකයි. කොන්ද කෙලින් තියාගත්තම පෙනහළු වලට කිසිම පීඩනයක් එන්නේ නැහැ. ආ හුස්ම ගන්න පහසුයි. හුස්ම ගැනීම කිසිව බාධාවකින් තොරව ඊටාම ස්වාභාවිකව පහසුවෙන් සිද්ධ වෙනවා. අපි භාවනා කරන්නේ හුස්මත් එක්ක නිසා ඒ හුස්ම යන පාර නිදහස්ව තියෙන්නම ඕන. එතකොට දෙවනි හේතුව දෙවනි සහ වඩාත් වැදගත් හේතුව මානසිකයි. කය නැමුණු ගමන් නැමීගෙන ඉන්නකොට ඒක මනසට යවන පණිවිඩය තමයි නිදිකිරා වැටෙන්න, උදාසීන වෙන්න කියන එක. නමුත් කය ඍජුව අවදියෙන් තියාගත්තම ඒක මනසටත් ඒ අවදිය අර ඇලර්ට්නස් එක දෙනවා. හැබැයි මේකේ තේරුම ලෑල්ලක් වගේ දරදඬු වෙන එක නෙවෙයි සම්මබරව සුව පහසුව නමුත් අවදියෙන් ඉන්න එක. මූලාශ්‍රයේ තියලා නේද බිමෙන්ද ගන්න අමාරු නම් පුටුවකින්ද ගන්න එකට ගැටලුවක් නෙවෙයි කියලා. ඔව් අනිවාර්යෙන්ම. වදගත් වෙන්නේ පළඟක් බඳින එකම නෙවෙයි කයේ ඍජු බව. ඉතින් බිම ඉඳගන්න අමාරු කෙනෙක් කොන්ද කෙලින් තියාගෙන කකුල් දෙක බිම තියලා පුටුවක ඉඳගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අරමුණ ඉරියව්ව නගත්තු කරන එක නෙවෙයි. නෙවෙයි. සිහිය නඩත්තු කරන්නේ උදව් වෙන ඉරියව්වක් හදාගන්න එක. හරි. එතකොට අපි පරිසරයයි ඉරියව්වයි හදාගත්තා. දැන් තමයි හුස්ම එක්ක වැඩේ පටන් ගන්නෙ. මූලාශ්‍රයේ මේක පියවර හතරක අත්විවාරයක් විදිහටයි පෙන්වන්නේ. පළවෙනි සහ දෙවෙනි පියවර දීර්ඝ සහ කෙටි හුස්ම දැන ගැනීම. දීගං වා අසසන්තෝ පජානාති රසං වා අසසන්තෝ පජානාති. මෙතනදී මූලාශ්‍රය නැවත නැවතත් අවධාරණය කරන වැදගත්ම වචනය තමයි පජානාති. ඒ කියන්නේ පැහැදිලිව දැනගනි. ඒක නිරීක්ෂණයක්, පාලනයක් නෙවෙයි. ඔව් ඔව්. ගොඩක් දෙනෙකුට වරදින තැන ඕක. හිතාමතා හුස්ම දික් කරන්න, කොට කරන්න හදනවා. හරියටම. මූලාශ්‍රයකට කියන්නේ නයිපුම්බන්න වගේ වෙන්න එපා කියලා. ඒක භාවනාව නෙවෙයි. ඒක ප්‍රාණායාම ව්‍යායාමයක්. මෙතනදී කරන්න ඕනේ ස්වභාවිකව සිද්ධ වෙන හුස්ම ඒ විදිහටම දැනගැනීම විතරයි. ඒක දිගනම් මේ හුස්ම දිගයි කියලා දැනගන්නවා. කෙටිනම් මේක කෙටි කියලා දැනගන්නවා. එච්චරයි. හොඳ ප්‍රශ්නයක්. අන්න ඒකින් තමයි උපමාවේ සියුම්ම තැන තේරෙන්නේ. වඩුවගේ ප්‍රධාන අරමුණ ලිය මට්ටම් කරන එක තමයි. හැබැයි ඒ වැඩේ කරන ගමොන් එයාට අතුරු දැනුමක් තියෙනවා මම දැන් ගැහුවේ දිග පහරක්ද කෙටි පහරක්ද කියලා. එයා ඒ ගැන හිත හිතා ඉන්නේ නැහැ. නැහැ. මම දැන් දිග පහරක් ගහන්න ඕනේ කියලා බල කරන්නේ නැහැ. ඒක ඒ කාර්යෙම ස්වභාවික කොටසක්. අන්න ඒ වගේම භාවනා කරන කෙනාගේ ප්‍රධාන අවධානය යොමු වෙන්න ඕනේ හුස්ම නාසයේ අග හෝ උඩුතොලේ වඳින තැනට. ඒ අවධානය තියාගෙන ඉන්නකොට ඒ හුස්ම දිගද කෙටිද කියන එක අතුරු දෙනුමක් විදිහට ආයාසයෙන් තොරව ඉබේම වැටහෙනවා. ආ ඒක තමයි පජානාති. බලෙන් හිතන එක නෙමෙයි. හරියටම. ඒක පැහැදිලි. ඒ කියන්නේ හුස්ම දිගද කොටද කියලා ලේබල් කරන එක නෙවෙයි, ඒ ස්වභාවය දැන ගැනීම. එතකොට තුන්වෙනි පියවර සබ්බ කාය පටිසංවේදී. මුළු හුස්ම කයම දැන ගැනීම. මතන මුළු කය කියන්නේ අපේ භෞතික ශරීරයට නෙවෙයි නේද? නෑ. ඒක ගොඩක් දෙනෙක් වටලවා ගන්න තැනක්. මෙතන කාය කියන්නේ ආස්වාස ප්‍රස්වාස කායට. ඒ කියන්නේ හුස්මේ සම්පූර්ණ ක්‍රියාවලියම. ආරම්භය, මැද සහ අවසානය. ඔව්. මේක සිහියේ ගුණාත්මක වර්ධනයක්. කලින් පියවරේදී දැනගත්තේ හුස්මේ එක ලක්ෂණයක් විතරයි. දිග කෙටි බව. දැන් ඒ දල දැනගැනීමේ ඉඳලා සිහිය සියුම් වෙලා සම්පූර්ණ හුස්ම චක්‍රයම අකණ්ඩව නිරීක්ෂණය කරන මට්ටමකට එනවා. හරියට පාරේ යන වාහනයක් දිහා මුල ඉඳන් අගටම බලනිනවා වගේ? ඔව්. ඒ වගේ. හුස්ම ඇතුල්වීමේ පටන් ගැනීමේ ඉඳන් අවසානය දක්වාත් පිටවීමේ පටන් ගැනීමේ ඉඳන් අවසානය දක්වාත් සිහිය නොකඩී පවත්වනවා. සිහියේ ගුණාත්මක භාවය වැඩි වෙනවා ඊළඟට එන හතරවෙනි පියවර තමයි මේ අත්තිවාරමේ අවසානය පස්සම්බයං කාය සංඛාරං කාය සංස්කාර සංසිඳීම. මේක ඇහෙනකොට හිතෙන්නේ අපි විසින් කරන්න ඕන දෙයක් වගේ. මම දැන් හුස්ම සංසිඳවන්න ඕන වගේ. ඒකත් ගොඩක් දෙනෙක් කරන වැරද්දක්. මේකත් පජානාති වගේමයි. සංසිඳවමි කියලා හිතාගෙන කරන දෙයක් නෙවෙයි සංසිඳ වෙන හුස්ම ගැල දැනගනිමි කියන එකයි වෙන්න ඕන. ආ ඒ කියන්නේ මේකත් ප්‍රතිඵලයක්. ඔව්. පෙර පියවර තුනේ ස්වාභාවික ප්‍රතිඵලයක්. මනස හුස්ම මත නිශ්චලව අඛණ්ඩව සියුම්ව පිහිටනකොට මනස සංසුන් වෙනවා. මනස සංසුන් වෙනකොට ඒකට සම්බන්ධ වෙලා තියෙන කයත් හුස්මත් ඉබේම සංසුන් සියුම් බවට පත් වෙනවා. හුස්ම සියුම් වෙනවා. ඔව්. දල හුස්ම ක්‍රමයෙන් සියුම් වෙලා සමහර විට දැනෙන්නේ නැති තරමටම සියුම් වෙන්නත් පුරුවා. ඒක තමයි කාය සංස්කාර සංසිඳීම. ඒක වෙන්න ඉඩ හරිනවා මිසක් බලෙන් කරන දෙයක් නෙවෙයි. හරි. මෙතන තමයි මම හිතන්නේ ගොඩක් භාවනා කරන අය නොදැනුවත්වම හිර වෙන තැන. මූලාශ්‍රයට අනුව මේ පියවර හතර සම්පූර්ණ කළාට පස්සේ එකම හුස්ම අරමුණ සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ග දෙකකට යොමු වෙන්න පුළුවන්. ඒ මංසන්දිය හරියට අඳුනගත්තේ නැත්නම් ප්‍රගතියක් නෑලු. කොහොමද ඒක වෙන්නේ? ඔව් ඒක ඊටාම තීරණාත්මක මංසන්දියක්. භාවනාව සමතයටද විපස්සනාවටද යොමු වෙන්නේ මෙතනදී කරන තීරීම අනුවයි. වෙනස මේකයි. භාවනා කරන කෙනා හුස්මේ අඛණ්ඩ ගලා යාම, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන සංකල්පය ගැනම හිත යොමු කරගෙන හිටියොත්. ඒ තුරින් වැඩෙන්නේ සමතය. හරියටම. සිතේ සංසුන් බව, එකඟ බව, සමාධිය වැඩෙනවා. ඒකෙන් ධානය දක්වා යන්නත් පුළුවන්. ඒක වටිනා දෙයක්. හැබැයි විමුක්තියට යන මාර්ගය ඒක නෙවෙයි. එතකොට විපස්සනාවට යොමු වෙන්නේ කොහොමද? විපස්සනාවට යොමු වෙන්නේ හුස්ම කියන සංකල්පය අතහැරලා හුස්මේ ස්පර්ශය අරමුණු කිරීමෙන්. ස්පර්ශය. ඒ කියන්නේ? ඒ කියන්නේ නාසයේ අග හෝ උඩුචලයේ හුස්ම වදිනකොට දැනෙන සැබෑම සංවේදනය. ඒ ස්පර්ශය, ඒ පීඩනය, ඒ උණුසුම හෝ සීතල, ඒක තමයි පරමාර්ථ සත්‍යය. ඒක සංකල්පයක් නෙවෙයි වෙන්නේ. ඒක න්‍යායාත්මකව පැහැදිලි. හැබැයි ප්‍රායෝගිකව භාවනා කරන කෙනෙක් Taman ඉන්නේ සංකල්පයේද ස්පර්ශයේද කියලා හරියටම වෙන් කරලා අඳුනගන්නේ කොහොමද? සිත ඒ දෙක අතර පනිනකොට ඒක දැනගන්න ක්‍රමයක් මූලාශ්‍රයේ තියෙනවද? හ්ම්. මූලාශ්‍රයට අනුව ඒක අඳුනගන්න ප්‍රධානම ක්‍රමය තමයි Tamanගේ අරමුණු කොච්චර සියුම්ද කොච්චර සැබෑද කියලා බලන එක. ආශ්වාස ප්‍රශ්වාස කියලා හිතින් කියනකොට ඒක අකණ්ඩ නොකෙඩෙන දෙයක් වගේ පේනවා. ඒක තමයි සංකල්පය. හරි. නමුත් ස්පර්ශය දිහා බලනකොට ඒක එහෙම නැහැ. ස්පර්ශයේ මොහොතක් ඇති වෙනවා නැති වෙනවා. ඒකේ තදගතිය උණුසුම වෙනස් වෙනවා. ඒක නිරන්තරයෙන් වෙනස් වෙන අනිත්‍ය දෙයක්. අර කැඩි කැඩි යන ස්වභාවය දකින්න පුළුවන් නම් ඔබ ඉන්නේ විපස්සනා මාර්ගයේ. මෙතනදි තමයි අර භාවනාවට බාධා කරන පරිපන්ත ධර්ම ගැනත් කියවෙන්නේ. ඔව් සිත අතීතයට යන්නේක අතීතානුධාවන අනාගතය ගැන හිතන එක අනාගත පටිකංකනවකලි දේවල් මේවා අරමුණෙන් පිට පනින බවට සලකුණු මම මේ මූලාශ්‍රය කියවනකොට මාව ඇත්තටම පුදුම කරපු තැන තමයි මේක මෙච්චර වෙලා තමන්ගේ හුස්ම දිහා අභ්‍යන්තරයටම කිමිදිලා ඉඳලා එකපාරටම ඒ අවධානය පිටතට හරවනවා අජ්ජත්හං ඒ කියන්නේ අභ්‍යන්තරය සහ බහිද්ධා ඒ කියන්නේ බාහිරය කියලා මං හිතුවේ ඊළඟට තවත් ගැඹුරට යන එකක් වෙයි කියලායි ඒ මේ හදිසි හැරීම. ඒක පුදුම හිතෙන ඒත් ඊටාම බලවත් හැරවුමක්. ඒකෙන් පේනවා බුදුදහමේ හරය ආත්මාර්ථකාමී එකක් නෙවෙයි කියන එක. මෙච්චර වෙලා භාවනා කරන කෙනා Tamanගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අජත්තං ගැන ඇති කරගත්තේ සියුම් සිහිය. ඒ ගැඹුරු අවබෝධය. ඔව් ඒක දැන් සියලුම ජීවීන් මේ එකම මූලික ක්‍රියාවලියට හවුල් වෙනවා කියන අවබෝධය බහිද්ධා දක්වා පුලුල් කරනවා. ඒක මනෝමය ව්‍යායාමයක් වගේ නේද? තමන්ගේ අත්දැකීම අනුන්ට ආරෝපණය කිරීමක්ද නැත්නම් ඊට වඩා ගැඹුරු යථාර්ථයක් දැකීමක්ද ආරෝපණයක් නෙමෙයි ඒක නුවණින් දැකින දෙයක්. මේ කය හුස්මෙන් යපෙනවා වගේම අනිත් හැම කයක්ම හුස්මෙන් යපෙනවා කියලා අවබෝධ කරගන්න එක. මා තුල මේ ක්‍රියාවලිය වෙනව වගේම අනිත් හැමෝම තුලත් මේකමයි වෙන්නේ කියලා දැකීමක්. හරි එකම. මේ දෘෂ්ටියෙන් බලනකොට Taman සහ අනුන් අතර තියෙන අර දැඩි සීමා බිඳ වැටෙනවා. සතුරා මිතුරා අපි අවුන් කියන සංකල්පවල තේරුමක් නැති වෙනවා. සියලු දෙනාම එකම මූලික පැවැත්මේ නීතියකට එකම අනිත්‍ය ස්වභාවයකට යටත් කියලා පේනවා. මේකෙන් මෛත්‍රිය සහ කරුණාව ඉබේම බල කිරීමෙන් තොරවම වැඩෙනවා. එතකොට මේ අවබෝධය එදිනෙදා ජීවිතයට කොහොමද බලපාන්නේ? හිතමුකෝ රැකියා ස්ථානයේ ඉන්න අපහසු කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට මේක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඊටාම ප්‍රයෝජනවත්. ඒ පුද්ගලයා දිහා බලනකොට එලාගේ ක්‍රියා දිහා බලනවා වෙනුවට මේ පුද්ගලයාත් මා වගේම හුස්ම මත යපෙන එකම අනිත්‍ය ස්වභාවයට යටත් කෙනෙක් කියලා දකින්න පුළුවන්. ඒ පුද්ගලයා කෙරෙහි ඇතිවෙන තරහව, ද්වේෂය ඉබේම අඩු වෙනවා. ඕ ඒක ගැඹුරු මානසික සම්බන්ධතාවයක්. ඒකෙන් ගැටුම් निराකරණය කරගන්නත් පහසු වෙනවා. ඒක ඇත්තටම බලවත් සංකල්පයක්. දැන් අපි එනම මේ කොටසේ කූට પ્રાપ્තියට. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ කියන්නේ හට ගැනීම සහ නැතිවීම නිරීක්ෂණය කිරීම. මේක තමයි විපස්සනාවේ හරය. භාවනානුයෝගියා දැම් හුස්ම කියන සංකල්පය දිහා නෙවෙයි බලන්නේ. හුස්ම ස්පර්ශ වෙන සැබෑ සංවේදනයේ දිහා. එතකොට පේනවා. එතකොට පේනවා. මොහොතින් මොහත හැම ආශ්වාස ස්පර්ශයක්ම හටගන්නා විදිහත් සමුදය, ඒක නැති වෙලා යන විදිහත් වය, ඒ වගේම හැම ප්‍රශ්වාස ස්පර්ශයක්ම හටගන්න සහ නැති වී යන විදිහත් දකිනවා. මේක දිගටම නිරීක්ෂණය කරනකොට දිගටම නිරීක්ෂණය කරනකොට ස්ථිර හුස්ම ගන්නෙක් හෝ මම කෙනෙක් මේ ක්‍රියාවලිය පිටිපස්සෙන් නෑ කියලත් ඇත්තේ හුදෙක් හේතු නිසා හටගෙනිමින් හේතු නැතිවීම නිසා නැති යන පුද්ගල ස්වභාවයෙන් තොර අනාත්ම ක්‍රියාවලියක් විතරයි කියලත් ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ වෙනවා. ඉතින් මේ මුළු ගමනේම අවසාන අරමුණ වෙන්නේ අත්ථිකායෝති කයනම් දෙයක් පවතී ගියා දැනගැනීම විතරද මෙච්චර මහන්සි වෙලා මේ තරම් ගැඹුරට ගිහින් අන්තිමට ලැබෙන්නේ ඔව් කයක් තියෙනවා කියන දැනුම විතරද? ඒක ටිකක් ප්‍රතිඵලය අඩුයි වගේ නේද? ඒක තමයි එහි තියෙන ගැඹුරුම සියුම්ම සහ විමුක්තිදායකම දේ. මූලාශ්‍රය කියන්නේ ඒ දැන ගැනීම ඥානමත්තාය ඒ කියන්නේ නුවණ වැඩිම පිණිස සහ පතිස්සතිමත්තාය ඒ කියන්නේ සිහිය පිහිටුවීම පිණිස විතරයි කියලා. භාවනා කරන්නෙක් විදිහටවත් මේ මගේ කය කියලාවත් අල්ලගන්න නෙවෙයි. හරියටම. එතකල් මම මගේ කියලා තදින් අල්ලගෙන හිටපු මේ කය ඇත්තටම හුදෙක් රූපස්කන්ධයේ ක්‍රියාවලියක් ස්වභාව ධර්මයේ කොටසක් විතරයි කියලා දකිනවා. මේ අවබෝධය තමයි අනිසිතෝච විහරති කියන தත්ත්වයට මඟ පාදන්නේ. ඒ කියන්නේ ලෝකේ කිසිම දෙයක් කිසිම සංකල්පයක්වත් මම හෝ මගේ කියලා නොඇලී වාසය කිරීම. ඔව්. ඒක තමයි සීළු දුකින් නිදහස් වෙන්න විමුක්තියට යන එකම මාර්ගය. ඒක ඒක හිතාගන්න තමාර මට්ටම කයනම් දෙයක් පවතී කියලා දැනගෙන ඒත් ඒකට මගේ කියලා නොඇලී ඉන්නවා කියන එක. ඒක තමයි මුළු ගමනේම කූට ප්‍රාප්තිය. සාරාංශයක් විදිහට අපි අද කතා කරේ භාවනාවට සුදුසු තැනක සුදුසු ඉරියව්වකින් පටන් අරන් හුස්ම සියුම්ම නිරීක්ෂණය කරලා සමථය සහ විපස්සනාව අතර මංසන්දි අඳුනගෙන අවසානයේදී ඒ තියේනු කරපු සිහියෙන් Taman තුලත් සියලු සත්වයන් තුලත් පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින සම්පූර්ණ ගමනය ගැන. අවසානයේට සිතන්නට දෙයක් විතරි කරන්නම්. මූලාශ්‍රය විස්තර කරනවා භාවනාව ගැඹුරු වෙනකොට හුස්ම කොච්චර සියුම් වෙනවද කියනවනම් ඒක නැති වෙලා ගියා වගේ දැනෙන්නේ නැතුව යන අවස්ථා එනවා කියන. හ්ම්. පුහුණු නැති මනසේ වෙලාවට කලබල වෙනවා. අයියෝ මගේ භාවනාව වැරදුනා මට අරමුණ නැති වුණා කියලා හිතනවා. ඒ කලබලිනුම සමාධිය බිඳෙනවා. හැබැයි මූලාශ්‍රය කියන්නේ ඒක අසාර්ථක වීමක් නෙවෙයි කියලා. ඔව්. ඒක ගැඹුරු සමාධියක සිතේ සංසුන් බවේ ඉහළම ලකුණක්. එහෙනම් අපිට භාවනාරමුණ නැති වුණා කියලා හිතෙන මොහොතවල් ඇත්තටම අපිට ගැඹුරු ප්‍රගතියක් ලබන ඊළඟ පියවරට යන දොරටුව ළඟම ඉන්න මොහොතවල් වෙන්න බැරිද? සමහර විට අපේ සැබෑ කාර්ය වෙන්න ඕන ඒ වෙලාවට කලබල නොවි අලුත් අරමුණක් හොයන්නේ නැතුව ඉතිරි වෙන මේ නිහඬ සංසුන් සිහිය විශ්වාස කරන්න ඉගෙන ගන්න එක නේද? අද අපි අවධානය යොමු කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවක් ඇසුරින් සකස් කරපු කරුණු පෙළකට. මෙහි මූලික අරමුණ වෙන්නේ ඒ ගැඹුරු ධර්ම කරුණු නූතන ගිහි සාධකයෙකුට එදිනෙදා ජීවිතයට ගලපගන්නේ කොහොමද කියලා බලන එක. මෙම කරුණු ඉදිරිපත් කිරීමේදී පැවිදි ජීවිතයක අදාළ විග්‍රහයන් සහ නූතන ගිහි ජීවිතය අතර තියෙන පරතරය සම්පූර්ණයෙන්ම සමනය වෙලා නැහැ වගේ පේනවා. ඔව්. ආරණ්‍යගත වෙන එක, රුක්ඛ මූලගත වෙන එක වගේ දේවල් gedara කාමරයක් ශුන්‍යාගාරයක් කරගන්නවා කියන තැනට ගේන එක හොඳ පියවරක්. හැබැයි එතනද වැඩි අවධානයක් යොමු වෙන්නේ භෞතික පරිසරය ගැන විතරයි. ඒක ඇත්ත. මොකද කාමරේ දොර වහගත්තත් මගේ ඔළුවේ ඇතුලේ තියෙන අර කාර්යබහුලකම, රැකියාවේ ප්‍රශ්න, දරුවන්ගේ වැඩ, ඒ දේවල් එළිය තියලා එන්න බෑ නේද? බෑ. ඉතින් භාවනා ආරාමයක තියෙන මානසික නිසංසලකමයි gedara පරිසරයයි අතර තියෙන්නේ භෞතික පරතරයකට වඩා ලොකු මානසික පරතරයක්. හරියටම. ගැටලුව තියෙන්නේ එතන. මූල ධර්මයේ තමයි ඉන්ද්‍රියන් පිනවන, මනස විසිරවන දේවල් වලින් ඈත් වෙන එක. ඔව්. පැවිදි ජීවිතයේදී ඒකට භෞතිකවම ඈත් වෙනවා. හැබැයි ගී ජීවිතයේදී අපිට කනන්න වෙන්නේ ඊට වඩා සියුම් දෙයක්. ඒ කියන්නේ මේ හැමදේම මැද්දේ ඉඳගෙනම මානසිකව ඈත් වෙන්න පුරුදු වෙන එක. එතකොට ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? අර කාමරයක් ශූන්‍යාගාරයක් කරගන්න කියන උපදෙසෙන් එහාට ගිහින් ඒ මානසිකත්වය හදා ගන්න පුළුවන් කොහොමද? අපි මේ උපදේශ තව ටිකක් ගැඹුරට ගෙනියමු. භාවනා කරන විනාඩි 30කට ඔබ ඉන්න පුටුව ඔබේ රුක්ක මූලයේ ලෙස සලකන්න කියන එක හොඳයි. හැබැයි ඒක පොඩි චාරිත්‍රයක් බවට පත් කරගන්න පුළුවන්. කියන්නේ භාවනාවට වාඩි වෙන්න කලින් දුරකතනය සද්ද නැති කරලා අතට අහුවෙන්න නැති තැනකින් තියනවා. හරි. පවුලේ අයට කියනවා මම මේ වෙලාවේ ඉඳන් විනාඩි 30ක් භාවනා කරනවා. ඒ නිසා කරුණා කරලා බාධා කරන්න එපා කියලා. ඒකෙන් බාහිර බාධා අවම කරගන්න පුළුවන්. ඔව්. නමුත් වැදගත්ම දේ ඊළඟට එන්නේ. පුටුවෙන් වාඩි වුණාට පස්සේ සිතින් මොහොතකට Taman දරන භූමිකාවන්ගෙන් ඉවත් වෙනවා. භූමිකාවන්ගෙන්. ඔව්. මම දැන් අම්මා කෙනෙක් නෙවෙයි මම රැකියාව කරන කෙනා නෙවෙයි මම මේ gedara ප්‍රශ්න විසඳන කෙනා නෙවෙයි මේ විනාඩි 30ට මම මේ ආශ්වාස ප්‍රශ්වාසය දිහා බලාගෙන ඉන්න කෙනෙක් විතරයි. ආ ඒ විදියට මානසිකව ඒ භූමිකාවන් පැත්තකින් තියෙන එක. ඒක තමයි ගිහි ජීවිතයේදී අපි පුරුදු කරන්න ඕන ආරණ්‍යගත වීම. ඒක හොඳ අදහසක්. හැබැයි මට හිතෙන තව දෙයක් තියෙනවා. අපි කොච්චර සූදානම් වුණත් gedarakadi බලාපොරොත්තු නොවන බාධා එනවා. දරුවෙක් ඇවිත් දොරට තට්ටු කරනවා. ඔව්. නැත්තම් හදිසි ෆෝන් කෝල් එකක් එනවා. ඒ වෙලාවට නම් මට ඉබේම එන්නේ කේන්තියක්. මුළු භාවනාවම අපතේ ගියා වඩ හැංගීමක් එනවා. ඒක ඒක තමයි ඇත්තම අභියෝගය. ඔව්. ඇත්තටම ඒක අසාර්ථක වීමක් නෙවෙයි ඒක තමයි අභ්‍යාසය. සූත්‍රයේ කියන ආරණ්‍ය රුක්ක මුහුලේ කියන තැන්වල ඔය වගේ බාධා නෑනේ. නෑ නේද? හැබැයි ගිහි සාධකයාගේ ආරණ්‍ය තමයි ඔය බාධා මැද තියෙන තැන. ඉතින් දරුවා දොරට තට්ටු කරනකොට ඒ සද්දෙත් එක්කම මනස ඇති වෙන නොරිස්සුම ආ කේන්තියක් ආවා කියලා සිහියෙන් සටහන් කරගන්න පුළුවන් නම් ඒකත් භාවනාවක් වෙනවා. ඒකත් භාවනාවක්. ඒ කියන්නේ බාධාවට ප්‍රතිචාර දක්වන විදිහම අභ්‍යාසයක් කරගන්නෝ කියන එකද? හරියටම. කලබල වෙන්නේ නැතුව අවශ්‍ය දේ කරනවා, දරුවට උත්තරයක් දීලා, ආයෙමත් ඇවිත් වාඩි වෙලා කිසිම විනිශ්චයකින් තොරව. අයියෝ මගේ භාවනාව කැඩුනා කියලා හිතන්නේ නැතුව. නැවත ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කරනවා. ඔව්. එතකොට බාධාව කියලා අපි හිතන දේම සිහිය ඉවසීම ප්‍රගුණ කරන්න ලැබෙන හොඳම අවස්ථාවක් වෙනවා. ඒක ඇත්ත. එතකොට බාහිර බාධා කියන්නේ අපේ ප්‍රගතියට බාධාවක් නෙවෙයි ඒක මානින්න පුළුවන් මිම්මක් වගේ. ඒක පැහැදිලි. හැබැයි බාහිර බාධා නැති වෙලාවටත් මගේ හිත ඇතුලෙන් මෙන බාධා තියෙනවනේ. එකපාරටම නිදිමත එනවා, නැත්නම් හිත විසිරෙනවා. මේ ලියවිල්ලේ පරිපන්ත ධම්ම හයක් ගැන කතා කරනවා. ඒ මේ අභ්‍යන්තර බාධා ගැන වෙන්නේ නැති. ඔබේ සම්බන්ධය හඳුනාගත් එක හොඳයි. හැබැයි බලන්න මේ ලියවිල්ලේ අතීතය ගැන සිතීම, අතීතානුධාවනං, හිත හැකිලීම, ලීනං චිත්තම් වගේ pāli වචන හයක් සහ ඒවායේ විස්තරයක ලයිස්ට්ුවක් විදියට දීලා තියෙනවා. ඕ ඒක දැක්කම මට හිතුනේ අයියෝ මට මේ ඔක්කොම තියෙනවද කියලා. නැත්තම් භාවනාව කියන්නේ මේ තරම් සංකීර්ණ දෙයක්ද කියලා අධෛර්යමත් වෙන්නත් පුළුවන්. ඒක හරියට ලෙඩක් ඇදුනම ලෙඩ රෝග සිය ගාණක් තියෙන පොතක් කියවනවා වගේ Tamanට මොකද්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඕ ඕ. ඒක තමයි වෙන්නේ. ශාස්ත්‍රීය වශයෙන් ඒක නිවැරදි. හැබැයි ප්‍රායෝගිකව ඒක සාධකයට බරක්. එහෙමයි. ඒ වෙනුවට අපි මේ තොරතුරු ලලිස්තුවක් විදිහට දකින්නේ නැතුව පියවරෙන් පියවර පාවිච්චි කරන්න පුළුවන් රෝග විනිශ්චය මෙවලමක් විදිහට සකස් කරගන්න ඕනේ. නැත්තම් මම කියන්න කැමති භාවනා ප්‍රථමාදාර කට්ටලයක් වගේ. භාවනා ප්‍රථමාධාර කට්ටලියක්. ඒක හොඳ යෙදුමක්. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මෙයමයි අපි මේ බාධක 6ම එකපාර බලන්නේ නැතුව ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදුමු. ශක්ති මට්ටම අනුව. ආ හරි. පළවෙනි එක අඩු ශක්ති මට්ටමක් තියෙන බාධක. උදාහරණයක් විදිහට හිත හැකිලිම නිදිමත යන එක. ඒ කියන්නේ ලීනං චිත්තං. දෙවැනි එක වැඩි ශක්ති මට්ටමක් තියෙන බාධක. ඒ කියන්නේ හිතේ උත්සාහය වැඩි වෙලා නොසන්සුන් වෙන එක. අතිපග්ගි හිතං චිත්තං. එහෙම නැත්නම් අනාගතය ගැන හිතන එක. ආ ඒක ගොඩක් සරලයි නේද? එතකොට භාවනාවට වාඩි වුණාම මම මුලින්ම මගෙන්ම අහගන්න ඕන මගේ හිත දැන් තියෙන්නේ නිදිබර අලස තත්වයකද නැත්නම් නොසන්සුන් විසිරුණු තත්වයකද කියලා. හරියටම. ඒක තමයි පළවෙනි රෝග විනිශ්චය. ඊට පස්සේ ඒ තත්වයට අදාළ ප්‍රතිකාරය තමන්ගේ ප්‍රථම ආධාර කට්ටලියෙන් ගන්න පුළුවන්. ඒ කොහොමද? හිත නිදිබරයි අලසයි කියලා දැනුනොත් ඒකට ප්‍රතිකාරය තමයි කොන්ද කෙලින් කරලා වාඩි වෙන එක ටිකක් ගැඹුරින් හවුස්ම ගන්න එක. නැත්නම් ඇස් ටිකක් ඇරලා ඉන්න එක. ඔව්. ඇස් ටිකක් ඇරලා ඉස්සරහා බිම දිහා බලන් ඉන්න එක අවශ්‍ය නම් විනාඩි දෙකක් නැගිටලා සක්මන් කරලා ආයෙත් වාඩි වෙන්නත් පුළුවන්. එතකොට හිත නොසන්සුන්නම් ඒ කියන්නේ වැඩි ශක්ති මට්ටමක නම්. එතකොට කරන්න ඕන ඒකේ අනිත් කත්ත. ඒකට ප්‍රතිකාරය තමයි ශාරීරිය සිතාමතාව ලිහිල් කරන එක. විශේෂයෙන්ම ප්‍රස්වාසයත් එක්ක උරහිස්, බෙල්ල, නලල වගේ තැන්. ලිහිල් කරනවා. ඔව් ලිහිල් කරනවා. ආස්වාසයට වඩා ප්‍රස්වාසය ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඒකෙන් ස්නායු පද්ධතිය සංසුන් වෙනව නේද? ඔව්. ඒ වගේම හිත නිතරම අතීත සිදුවීමක් පස්සේ දුවනවා නම් අර අතීතානුදාව නම් ඒකට දෙන ප්‍රතිකාරය වෙනස්. ඒ මොකද්ද? ඒ සිතුවිල්ලත් එක්ක රණ්ඩු කරන්නේ නැහැ. ඒක හඳුනා ගන්නවා ආ හිත අතීතයට ගින් කියලා. ඊට පස්සේ හරියට අතරමං වෙච්ච බලුපෙටියෙකුට ආදරෙන් කතා කරලා ආයෙත් ගෙදර එක්කන් යනවා වගේ. හරිම මෘදු විදියක. ඔව්. හරිම මෘදු විදියට ආදරෙන් හිත ආයමත් ආශ්වාස ප්‍රශ්වාසය වෙතට ගේනවා. කමක් නැහැ. අපි ආයෙත් වර්තමානයට යමු කියලා. හ්ම්. මේ ප්‍රවේශය තුනෙන් අර ශාස්ත්‍රීය කරුණු ටික එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් සරල ප්‍රායෝගික උපදෙස් මාලාවක් බවට පත්වෙනවා. ඒක ලොකු ශක්තියක්. ඔව්. ඔව්. ඒ ප්‍රථමාධාර කට්ටලය කියන අදහස ඇත්තටම ප්‍රයෝජනවත්. ඒකින් හිත ඇතුලේ වෙන දේවල් කලමනාකරණය කරගන්න පුළුවන්. දැන් මේ ලියවිල්ලේ තියෙන තවත් ගැඹුරු තැනක් තමයි තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසය, ඒ කියන්නේ අජත්ත ගැන තියෙන සිහිය සියලු සත්වයන්ගේ පැවැත්ම, ඒ කියන්නේ බහිද්දා දක්වා පුලුල් කරන තැන. ඒක හරිම ගැඹුරු අදහසක්. ඕ ඒක සතිපට්ඨානය හරයක්. හැබැයි මගේ ප්‍රශ්නේ ඒක භාවනා පුටුවට විතරක් සීමා වේද කියන එක. ඒ දැක්ම මගේ එදිනෙදා ජීවිතේට විශේෂයෙන්ම අනිත් මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට ප්‍රයෝජනෙට ගන්නෙ කොහොමද? ඔව්. ඔබ නැවතත් අල්ලගත්තේ හරියටම අතාරින්නම බැරි සම්බන්ධය. Tamanගේ හුස්ම ගැන තියෙන ඒකාග්‍රතාවය. මේ ලෝකේ ඉන්න අනිත් හැම සත්වෙක්මත් මේ විදිහටම හුස්ම ගන්නවා කියන විශ්වීය දැක්ම දක්වා යන එක. හරිම බලවත්. බලවත්. හැබැයි ඔබ කියනෝ වගේ ඒ දාර්ශනික කරුණ රැකියාවේදී ඇතිවෙන පීඩනයකදී, පවුලේ ආරවුලකදී ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද කියන එක පැහැදිලි නැත්නම් ඒක ලස්සන අදහසක් විතරක් වෙලා නතර වෙනවා. එසේනම් ඒ පාලම හදන්නේ කොහොමද? භාවනා පුටුවේදී ලබන ඒ ගැඹුරු දැක්ම එදිනෙදා ජීවිතයේ ගැටලු විසඳ ගන්න පාවිච්චි කළ හැකි මෙවලමක් බවට පත් කරන්නේ කොහොමද? ඒ සඳහා අපි මේ භාවනා අධ්‍යක්ීම භාවනා පුටුවෙන් එහාට ගෙනියන්න පුළුවන් නිශ්චිත ඉලක්කගත සීහ පිහිටුවීමේ අභ්‍යාස බවට පරිවර්තනය කරගන්න ඕන. උදාහරණයක් දෙන්න පුළුවන්ද? පුළුවන්. හිතන්න ඔබට යම් කෙනෙක් එක්ක අපහසු සංවාදයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා කියලා. ඒක ගැටුමක් වෙන්න පුළුවන් කියලා ඔබට හිතෙනවා. ඒ සංවාදයට යන්න කලින් මොහොතක් අරගෙන තමන්ගේම ආස්වාස ප්‍රස්වාසය ඒ කියන්නේ අජ්ජත් එක්ක සම්බන්ධ වෙන්න. තමන්ගේ හදගැස්ම, ශරීරයේ තියෙන නොසන්සුන්කම මොහොතකට නිරීක්ෂණය කරන්න. ඒකෙන් අපි ටිකක් සංසුන් කරගන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ ඔබ අර පුද්දලයා සමග කතා කරන අතරතුර සිතාමතාම මෙහෙම මෙනෙහි කරන්න. මේ ඉන්නේ මගේ මතයට විරුද්ධ කෙනෙක් විතරක් නෙමෙයි. මේ ඉන්නේ මාවගේම හුස්ම ගන්න තමන්ගේම දුක් බලාපොරොත්තු තියෙන මිනිස්සෙක්. හරියටම. අන්නේ බහිද්ධා දැක්ම. මේකෙන් අදහස් වෙන්නේ නෑ ඔබ ඔවුන්ගේ වැරදි මතයකට එකඟ වෙන්න ඕන කියලා. නෑ නෑ. නමුත් ඒ දැක්ම නිසා ඔබේ හිතේ තියෙන ගැටුම්කාරී ආරක්ෂක මානසිකත්වය වෙනස් වෙනවා. අපි දෙන්නම මේ ප්‍රශ්නයට මූණ දෙන දෙන්නෙක් කියන පොදු මනුෂ්‍යත්වයෙන් මත පදනම් වූ තැනකට සංවාදයේ ගේන්න පුළුවන්. අර දක්වන විදිහා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා නේද? ඒක පුද්ගලික ගැටුමක් වෙනුවට ප්‍රශ්නයක් විසඳ ගන්න කරන සාකච්ඡාවක් බවටපත් වෙන්න පුළුවන්. ඒක හරිම ප්‍රායෝගිකයි. තවත් උදාහරණයක් ගන්න. අපි හැමදාම කරන දෙයක්. බස් රථයේ හෝ දුම්රියේ ගමන් කරන එක. ඔව්. තදබදයත් එක්ක ඒක සමහර වෙලාවට හරිම අප්‍රසන්න අත්දැකීමක්. හයි. ඊළඟ වතාවේ දුරකථනීය පැත්තකින් තියලා මේ අභ්‍යාසය කරලා බලන්න. ඔබ වටේ ඉන්න මිනිස්සු දිහා බලන්න. ඔවුන්ගේ මුහුණ දිහා බලාගෙන ඉන්න ඕන නෑ. නමුත් මේ අවකාශයේ ඉන්න හැම කෙනෙක්ම තරුණ, මහලු, ගැහැණු, පිරිමි හැමෝම මේ මොහොතේ ආස්වාස ප්‍රශ්වාස කරනවා කියන එක සිහියට නගා ගන්න. මුළු බස් රථයම හුස්ම ගන්නා ජීවින්ගෙන් පිරුණු තැනක් කියලා දකින්න එක. ඔව්. ප්‍රාණ ජීවින්ගෙන් පිරුණු තැනක් කියලා දකින්න. ඒ දැක්මින් මොකද්ද වෙන්නේ? ඒ දැක්ම නිසා ඔබේ හිතේ තියෙන හුදකලා බව, කේන්තිය නැත්තම් අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්නවා කියන හැඟීම ටිකින් ටික දිය වෙලා යන හැටි නිරීක්ෂණය කරන්න. හැමෝමත් එක්කම තියෙන සියුම් සම්බන්ධතාවයක් දැනෙන්න පටන් ගන්නවා. ඔව්. තමන්ගේ තනි හුස්මේ ඉඳලා මුළු ලෝකෙම හුස්ම ගන්න රිද්මයට සම්බන්ධ වෙනවා වගේ අත්දැකීමක් ඒක. මේ වගේ සරල අභ්‍යාස තුලින් තමයි අර බහිද්දා කියන ගැඹුරු දාර්ශනික සංකල්පය එදිනදා ජීවිතයට ප්‍රබල මෙවුලමක් වෙන්නේ. ඉතින් අද දවසේදී අපි අවධානය යොමු කළේ පැවිදි ජීවිතයට නැඹුරු වූ ධර්ම කරුණු නූතන ගිහි ජීවිතයේ මානසික සහ සමාජීය අභියෝගවලට ගැළපෙනසේ වඩාත් ප්‍රායෝගිකව සකස් කර ගැනීම වැදගත්කම. ඔව්. ඒ වගේම භාවනා බාධක කියන සංකීර්ණ මාතෘකාව අධෛර්යමත් නොවේ ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීම. සහ භාවනාවේ ගැඹුරු දැක්ම එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්න ආකාරය පිළිබඳවයි. ඕ මෙහිදී අපි යෝජනා කළේ ගෘහස්ත ජීවිතයේ බාධාවන්මා සිහිය ප්‍රගුණ කිරීමේ අභ්‍යාසයක් අරගැනීම සංකීර්ණ භාවනා බාධක ප්‍රථමාධාර කට්ටලයක් ලෙස භාවිතා කිරීම සහ අජ්ජත්ත බහිද්දා වැනි ගැඹුරු දැක්මක් ප්‍රායෝගික අභ්‍යාස බවට පත් කර ගැනීමයි ඔබගේ නිර්මාණය මේ යෝජනාත් සමග තවදුරටත් දියුණු කරගත් පසු එහි ප්‍රතිඵල විමසා බලීමට නැවතත් අප වෙත යොමු කිරීමට පසුබට වෙන්න එපා. ද ඩිබේට් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන ආනාපාන සති භාවනාව ගැනයි අපි අද කතා කරන්නේ. මේක බෞද්ධ භාවනා ක්‍රම අතරින් ඊටාම ප්‍රසිද්ධ එකක්. ඔව්. අපි අද විමසා බලන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ සූත්‍රයේ විස්තර කරලා තියෙන ආනාපාන සති භාවනා ක්‍රමය, ඒ කියන්නේ එහි පියවර සහ උපදේශ සෑම පුද්ගලයෙකුටම සෑම අවස්ථාවකදීම එකසේ ආදාළ වන වෙනස් කරන්න බැරි විශ්වීය මූලධර්ම මාලාවක්ද එහෙමත් නැත්නම් ඒක පුද්ගලයාවි ස්වභාවය ඉන්න පරිසරය ඒ වගේ දේවල් එක නම්‍යශීලීව යොදා ගන්න ඕන මාර්ගෝපදේශයක්ද කියන එක. මගේ පැත්ත තමයි මෙම උපදෙස් සදාකාලික සහ විශ්වීය පදනමකින් යුක්තයි කියන එක. මම ඉදිරිපත් කරන්නේ ඊට විකල්ප දෙකක්. මගේ අදහස නම් මේ උපදෙස් අවස්ථානුකූලව ඒ කියන්නේ එකෙක් පුද්ගලයාගේ ගැළපෙන විදිහට යොදාගත යුතුයි කියන එකයි. හොඳයි. මම මගේ පැත්ත පැහැදිලි කරන්නම්. බලන්න සූත්‍රයේ දක්වලා තියෙන ක්‍රියාවලිය ඊටාම පැහැදිලි ක්‍රමානුකූලයි. ඒක විශ්වීයයි. මුලින්ම අරඤ්‍යගතවා රුක්ඛමූලගතවා ශුඤ්ඤාගාරගතවා කියලා භාවනාවට සුදුසු පරිසරයක් තෝරගන්න කියලාවා. ඊළඟට පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය කියලා කය ඍජුව තියාගෙන ඉරියව්ව හදාගන්නවා. ඊට පස්සේ තමයි ආශ්වාස ප්‍රශ්වාසය දිග කෙටි බව. ඒ කියන්නේ දීගම්වා රස්සංවා කියන අවධියට එන්නේ. එතනින් ගිහින් සම්පූර්ණ ආශ්වාස ප්‍රශ්වාස කය සබ්බකාය පටිසංවේදී කියන තැනට අත්දැකලා ඒක සංසිඳු වීම පස්සම් බයං කාය සංකාරම් දක්වා යනවා. මේ අනුපිළිවෙල විමුක්තිය හොයන ඕනම කෙනෙක්ට අදාළ වෙන මූලික සහ අනිමාලය රාමුවක්. මූලාශ්‍රයම මේක ਸਰවඥන් වාසයලා පාවිච්චි කරන භාවනා ක්‍රමය කියලා හඳුන්වන එකෙන්ම ඒකේ විශ්වීය වැදගත්කම පැහැදිලි නේද? ඔබ ඉදිරිපත් කරපුේ රාමෝ මූලිකයි කියන එක මම පිළිගන්නවා. නමුත් ඒක ප්‍රායෝගිකව යොදා ගන්නකොට දැඩි නීතිමාලාවක් විදිහට නෙවෙයි අවස්ථානුකූලව විනස් වෙන්න ඕන දෙයක් විදිහටයි මම දකින්නේ. උදාහරණයකට මූලාශ්‍රයම කියනවා වර්තමානයේ කෙනෙක්ට අරණ්‍යගත වෙන්න බැරි නම් තමන්ගෙම ගෙදර තමන්ගෙම කාමරේ උනත් ශුන්‍යාගාරයක් විදිහට පාවිච්චි කරන්න පුරුවන් කියලා. මේකෙන් පෙන්වන්නේ වැදගත් වෙන්නේ හුදෙකලාව කියන මූල ධර්මයේ මිසක් කෙලෙටම යන එක නෙවෙයි කියන එකනේ. ඒ වගේම සමත භාවනාවේ අවශ්‍යතාවයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහරුන්ට ගැඹුරු ධ්‍යාන අවශ්‍යයි කියලා හිතුනෙට පස්සේ කාලෙක මූලාශ්‍රවලම සඳහන් වෙනවා උපචාර සමාධිය වුණත් ප්‍රමාණවත් කියලා. ඒ කියන්නේ හිත යම්තාක් දුරට සංසුන්නුන ගමන් විදර්ශනාවට යොමු වෙන්න පුළුවන්. කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට ඒක වඩා ඵලදායී වෙන්න පුළුවන්. ඉලක්කය ධානලාභියෙක් වෙන එක නෙවෙයි ප්‍රඥාව වඩන එකනේ. ඊළඟ අපි මුලින්ම පරිසරය සහ ඉරියව්ව ගැන කතා කරමු. අරඤ්‍යක්තාවා රුක්කමූලක්තාවා කියන්නේ නිකම්ම ස්ථාන නාම නෙමෙයි. ඒක කාමයන්ගෙන් වෙන්වීමේ විශ්වී අවශ්‍යතාවයේ සංකේතවත් කරන දෙයක්. භාවනාවේ සාර්ථකත්වයට කාම අරමුණු වලින් ඈත්වීම අත්‍යවශ්‍යයි. දැන් බලන්න. අද කාලේ අපේ අරණ්‍ය කියන්නේ සමහර විට අපේ ෆෝන් එක ඕෆ් කරලා තියෙන පේ වෙන්න පුළුවන්. කාම අරමුණු කියන්නේ notification එකෙන් එකට පණින අපේ හිත වෙන්න පුළුවන්. ඉතින් මූලධර්මයේ සදාකාලිකයි. ඒ වගේම උජුං කායන් කය සිජු කිරීම හුස්ම ස්වභාවිකව ගලාගෙන යන අත්‍යවශ්‍ය මූල ධර්මයක්. ඒක පුටුවක වාඩි වුණත් බිම වාඩි වුණත් එකසේ අදාළ වන විශ්වෝපදේශයක්. ඔබ කියන දේ මට තේරෙනවා හැබැයි මම ඉන්නේ වෙනස් විදිහකින්. මූලධර්මයේ වැදගත් ඒත් ඒක ක්‍රියාවට නංවන විදිහේ නිදහසක් තියෙන්න ඕනේ නේද? මූලාශ්‍රයේම ඒ සංකේත ප්‍රායෝගිකව යොදා ගන්නකොට විශාල නම්‍යශීලී බවක් අනුමත කරලා තියෙනවා. බටහිර පුද්ගලයෙකුට බද්ද පරියන්කේ දාගට ඉන්න අමාරුයි කියලා මූලාශ්‍රයේම සඳහන් වෙනවා. හැබැයි ඔබ කියන විදිහට ඒක විශ්වීය නීතියක් නම් ඇයි වගේ ව්‍යතිරේක ගණ සඳහන් කරන්නේ? ඒකෙම නම්‍යශීලී බවට ඉඩක් දෙනව නේද? වැදගත් වෙන්නේ කය සෘජුව තබා ගැනීම කියන අරමුණ මිසක් හැමෝම එකම ඉරියව්වකට හිරකරන එක නෙවෙයි. ඒක එක් එක් පුද්ගලයාට ගැළපෙන විදිහට අනුවර්තනය වෙන්න ඕන. ඒක ඒක හොඳ කරුණක්. මම මේක දකින්නේ මෙහෙමයි. මූලධර්මයේ විශ්වයයි. එහි ප්‍රකාශනයේ අවස්ථාවට අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කාය සෘජු කිරීමේ හෝ හුදේකලාවේ මූලික අවශ්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒක හරියට ගයක් හදද්දී අත්තිවාරම වගේ. අත්තිවාරම අනිවාර්යයි. ඒත් ඒක දාන පස්සේ ස්වභාවය අනුව පොඩි පොඩි වෙනස්කම් කරන්න වෙනවා. ඒ වගේ තමයි. මූල ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. ඔබ ඒක කියන විදිහ රසවත් ඒත් මට හිතන තව පැත්තක් තියෙනවා සමහර කෙනෙක්ට පුටුවක වාඩි වෙලා කය කෙලින් තියාගන්නවට වඩා ඇවිදින ගමන් භාවනා කරන එක හිත එකඟ කරගන්න පහසු වෙන්න පුළුවන්. එතකොට ඉරියව්ව කියන දේ කොච්චර දඩව අල්ලගන්න ඕනද? කාරණේ වෙන්නේ හිතේ තියෙන අවධානයේ මිසක් ශරීරයේ පිහිටීමම නෙමෙයි නේද? හොඳයි. භෞතික පරිසරය සහ ඉරියව්ව ගැන ඔබේ තර්කය මට වැටහෙනවා. නමුත් ඊටත් වඩා වැදගත් තමයි අභ්‍යන්තර පරිසරය. ඒ කියන්නේ අපේ හිත. එතනදි තමයි සමතේ අවශ්‍යතාවය ගැන ප්‍රශ්නේ මතුවන්නේ. මගේ අදහස නම් ආනාපාන සතිය මූලිකවම සමත භාවනාවක්. ඒකෙන් හිත එකඟ කරගෙන තමයි විදර්ශනාවට යොමු වෙන්න ඕන. ඒට තමයි සිතේ ස්වභාවික ක්‍රියාකාරීත්වය අනුව සකස්වුණු ක්‍රමානුකූල සහ ආරක්ෂාකාරී මාර්ගය. මූලාශ්‍රයන නහං භික්ඛු අසම්පජානස්ස ආනාපාන සතින් වදාමි හෙවත් නුවණ නැත්තාට ආනාපාන සතිය නොදෙසමි කියන එකෙන් පැහැදිලි වෙන්නේ මේකට අවශ්‍ය මූලික සංසුන් බව. ඒ කියලා සමතය අනිවාර්යයි කියන එකයි. ඒක මගහරින්න පුළුවන් පියවරක් නෙමෙයි. මම ඒකට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. මම ඒක දකින්නේ එක් ක්‍රමයක් විදියට විතරයි. සමතය නැතුව විපස්සනාවට යන්නේක ගැන නෙමෙයි මං කතා කරන්නේ. මං කියන්නේ සමතයටම මූල් තැන දෙන ක්‍රමය හැමෝටම ගැලපෙන්නේ නැහැ කියන එක. මූලාශ්‍රයේම කියනවා සමතයයි විපස්සනාවයි පටලවා ගත්තම හිත අලිමකලලකටපත් වෙනවා කියලා. ඒ කියන්නේ හිත තවත් අවුල් වෙනවා. මේන් තේරෙන්නේ සමහර පුද්ගලයන්ට මුල ඉඳන්ම විපස්සනාවට බර ක්‍රමයක් උදාහරණයක් විදිහට උදරේ පිම්බීම හැකිලිම වගේ දෙයක් දිහා බැලීම වඩා ගැළපෙනවා කියන එකයි. විතර්ක චරිත වගේ කෙනෙක් ඒ කියන්නේ නිතරම හිතේ සිතුවිලි දුවන කල්පනා කරන කෙනෙක්ට ආස්වාස ප්‍රස්වාසය වගේ සියුම් දෙයක් අල්ලගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ කෙනාට සමහර විට මෛත්‍රී භාවනාව වගේ දෙයක් මුලින්ම වඩා ගැළපෙන්නත් පුළුවන්. අන්න එතනයි නම්මිශීනී බව අවශ්‍ය වෙන්නේ. නමුත් සමතයෙන් තොරව කෙලින්ම විපස්සනාවට යන එක අත්තිවාරමක් නැතුව ගොඩනැගිල්ලක් හදන්න හදනවා වගේ වැඩ. ඒක හරියට කැලඹුණු වතුර වාජනයක පතුල බලන්න හදනවා වගේ. මුලින්ම වතුර ටික නිශ්චල වෙන්න දෙන්න ඕනේ. සිතේ විසිරුණු ස්වභාවය යම්තාක් දුරකට හෝ සමතයකටපත් නොකර එහි සියුම් ක්‍රියාකාරීත්වය විදර්ශනා කරන්නේ කොහොමද? ඒ ක්‍රමානුකූල බව විශ්වයම අවශ්‍යයි. අනුමතරමේ උපචාර සමාධියක්වත් නැතුව විදර්ශනාවට යන එකෙන් වෙන්නේ තමන්ගේ සිතුවිලියට තවත් පැටලෙන එක නේද? ඔබ කියන උපචාර සමාධිය කියන එකම තමයි මම කියන නම්‍යශීලී බවට හොඳම උදාහරණය. ඉස්සර ගැඹුරු ධානම අවශ්‍යයි කියලා මතයක් තිබුණා. ඒ දැන් පිළිගන්නවා හිතේ නීවරණ යටපත් වෙලා අරමුණේ යම්තක් දුරට හිත පිහිටන මට්ටම ඒ කියන්නේ උපචාර සමාධිය විදර්ශනාව පටන් ගන්න හොඳටම ඇති කියලා. ඒ කියන්නේ ක්‍රමය කාලයත් එක්කම මිනිසුන්ගේ අවශ්‍යතා අනුව අර්ථකථනය වෙලා තියෙනවා. ඒක විශ්වීය නීතියක් නම් ඇයි ඒ වගේ අර්ථකථනවලට ඉඩක් ලැබෙන්නේ? ඒකෙන් පේන්නේ ඉලක්කය තමයි නියත ඒකට යන පාර පුද්ගලයා අනුව වෙනස් වෙන්න පුළුවන් කියන එක නේද? ඒකත් ඇත්ත. නමුත් මම තවමත් හිතන්නේ සමතය මූල් කර ගැනීම කියන මූලධර්මයේ වෙනස් වෙන්නේ නැහැ කියලා. සමහර විට ඒකේ ගැඹුර වෙනස් වෙන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟ කාරණයට යමු වෙමු. ඒ තමයි අජ්‍යත්ත බහිද්ධ විමසීම. මගේ අදහස් නම් ආනාපාන සතියේ ඉහළම පියවර වෙන අජ්‍යත්තං බහිද්ධා තමා තුල සහ අනුන් තුල සහ samudaya වය හටගැනීම නැතිවීම විදිහට භාවනාව පුළුල් කිරීම තමන්ගේ හුස්ම ගැන තිදුණු ඒකිය අත්දැකීම මුළු ලෝකයේම සහ සත්වයන්ගේ යථාර්ථය දක්වා විහිදුවන ස්වභාවික සහ අනිවාර්ය පියවරක් කියන එකයි. ඒක පටු ආත්ම සංඥාවෙන් මිදිලා ධර්මතාවය දකින විශ්වීය ක්‍රියාවලියක්. ඒක ඉබේම සිද්ධ වෙන පරිණාමයක්. ඒක බලවත් තර්කයක්. නමුත් ඔබ මේක සලකා බැලුවද? ඒක ස්වභාවික පියවරක් වුණත් ඒ මට්ටමට යන්න කලින් මූලාශ්‍රේම කියන පරිපන්ත ධර්ම, ඒ කියන්නේ භාවනාවට තියෙන ප්‍රධාන බාධක 6 වගේ දේවල් හඳුනා ගන්න වෙනවා. හැමෝටම එන්නේ එකම බාධක නෙමෙයිනි. එක් එක් පුද්ගලයාට මතුවන බාධකය වෙනස්. සමහරුන්ට අතීතය ගැන සිතුවිලි එනවා, තව කෙනෙක්ට අනාගතය ගැන. තවත් කෙනෙක්ට හිත හැකිලිලා නිදිමත ගතියට යනවා. ඒකට කියන්නේ ලීනං කියලා. දැන් මේ වගේ බාධකයක් එනකොට අජ්ජත්ත බහිද්ද විමසනවා වගේ ඉහළ පියවරකට යන්න බෑ. මුලින්ම ඒ බාධකය හඳුනාගෙන ඒකට පිළියම් යොදන්න වෙනවා. ඉතින් මේ විශ්වීය කියන පියවරට යන එක හැමෝටම එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකත් පුද්ගලයාගේ ප්‍රගතිය මත රඳා පවතින තෝරගත් අවස්ථාවක්. ඔබ කියන බාධක විශ්වීයයි. හැමෝගෙම හිතේ ඒ දේවල් ඇති වෙනවා. නමුත් සූත්‍රයේ දක්වලා තියෙන ක්‍රමානුකූල පියවර අනුගමනය කරනකොට ඒ කියන්නේ ආස්වාස ප්‍රශ්වාසයේ දිග කෙටි බව දැන ගැනීම සබ්බකාය පටිසංවේදීයේ අවස්ථාවට එීම ඒ කියන්නේ නිකම්ම හුස්ම දිහා බලාගෙන ඉන්නව නෙමෙයි හුස්ම පටන් ගන්න තැන ඉඳන් පපුව උදරය හරහා ගිහින් ආයෙත් පිට වෙනකම් මේ සම්පූර්ණ ක්‍රියාවලියම එකම අඛණ්ඩ අත්දැකීමක් විදිහට දැනීම මේ පියවර හරියට කරනකොට අර බාධක ඉබේම යටපත් වෙනවා. එනිසා මම දකින්නේ ඒක වෙනම අවධානය යොමු කළ යුතු දෙයක් නෙමෙයි ක්‍රමවේදයේම අතුරුඵලයක් විදියට බාධක ජය ගැනීම සිද්ධ වෙනවා කියලයි. එතකොට මෙහෙම ප්‍රශ්නයක් කෙනව නේද? කෙනෙක්ට ලීනං කියන නිදිමත ගතිය දිගටම එනවනම් එයාට ආනාපාන සතියම දිගටම කරන එක ප්‍රයෝජනවත් නැත්නම් මූලාශ්‍රයම කියනවා වගේ ආලෝක සංඥාව මෙනෙහි කරනවා වගේ වෙනත් ක්‍රමයකට తాවකාලිකව මාරු වෙන එකදී වඩා හොඳයි එතනදීත් අර විශ්වීයේ කියන එකම පාරේ යනෝ වෙනුවට Tamanට ආපු බාධකයට ගැළපෙන විසඳුමක්, ඒ කියන්නේ තෝරාගත් අවස්ථාවට ගැළපෙන ක්‍රමයක් යොදා ගන්න වෙනව නේද? මම කියන්නේ මූලික මාර්ගයේ තිබුණත් අතරමඟදී Tamanගේ සිතේ ස්වභාවය අනුව පොඩි පොඩි අතුරු පාරවල් වල යන්න සිද්ධ වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ එන ආනාපාන සති මාර්ගය එහි පරිසරය ඉරියව්ව සහ ක්‍රමානුකූල පියවර ඕනෑම සාධකයකට ආධාරවන විශ්වීය සහ සදාකාලික මූලධර්ම මාලාවක් බවයි මගේ අවසාන අදහස. එහි විස්තර කරලා තියෙන්නේ යථාර්ථය අවබෝධ කිරීමේ මූලික ව්‍යුහය. ඔබ නම්‍යශීලී බවක් කියලා දකින දේවල් උනත් ඒ මූලික ව්‍යුහය ඇතුළේම සිද්ධ වෙන අනුවර්තනයන් විතරයි. ඒ ව්‍යුහය මූලිකයි කියන එක මම පිළිගත්තත් මගේ අදහස නම් එහි ප්‍රායෝගික යෙදීම පුද්ගලයාගේ ස්වභාවය, මානසික తত্ত্বය සහ බාහිර තත්වයන් අනුව අනිවාර්යයෙන්ම සකස් විය යුතුයි කියන එකයි. මූලාශ්‍රයේම තියෙන උදාහරණ වලින් පේන්නේ මේක දැඩි නීතිමාලාවක් නෙමෙයි එකෙක් පුද්ගලයාට ගැළපෙන විදිහට හැඩගස්වන්න පුළුවන් නම්‍යශීලී මාර්ගෝපදේශයක් කියන එකයි. මේ දෘෂ්ටි කෝණ දෙකම සරකුවම පේනවා මේ භාවනාක්‍රමේ තියෙන විශ්වීය මූලධර්ම සහ ඒක ප්‍රායෝගිකව අත්විඳිනකොට මුහුණ දෙන පුද්ගලික අභියෝග අතර සම්බන්ධය කොච්චර ගැඹුරුද කියලා. ඇත්තටම මූලාශ්‍රයේ ගවේෂණය කරන්න තවත් බොහෝ දේ ඉතිරි වෙලා තියෙනවා. ද ඩිබේට් වෙත අද සවන් දුන් ඔබට ස්තුතියි.